ඒ මූල මාත්‍රකාව තියාගෙන පවත්වාගෙන ලබන ධර්ම දේශනා මාලාව අද 10 වෙනි දේශනෙටයි මේ ඔක්තෝබර් 31 වෙනිදා වෙනකොට අපි ප්‍රවිෂ්ඨ වෙලා තියෙන්නේ. අපි මේ ඉදිරි ඉස්ලාම් කියාගත් පාළි පාඨය ඒ සූත්‍රයේ මුල් කොටස් වලට අයිති සාරවත්න දේශනයක්. ඒක අපේ සාමාන්‍ය බෞද්ධ විවහාරයෙන් බලනකොට රූප ධානය වලින්ද අරූප ධානයට මාරු වීමේ සම්දිස්ථානේ කතා කරනවා. අත් වශයෙන්ම අපි ගිය පාර නවවෙනි දේශනාවටත් මේ පාළි පාඨයමයි ඉදිරියෙන් තියාගත්තේ. අපි සෑහෙන විස්තරයක් ඉදිරිපත් කරගත්තා. අපි අද බලාපොරොත්තු වෙන්නේ ඒක මතක් කරගෙන ඒ පොට්ටපාද සූත්‍රයේ දිගේම ඒ ආරූප ධානය දිගේ ඉදිරියට යන හැටි නැත්නම් ශික්ෂාව දියුණු කරන හැටි. ඉතින් මේක එකම දේ නැවත කියනා වගේ තේරුණත් භාවනා කරගෙන යනකොට සාමාන්‍යයෙන් දවස් 7 8 10 භාවනා වැඩපිළිවෙලවලදී හතරවෙනි පස්වෙනි දවසේ ඉඳලා හැමදාම මේ ප්‍රශ්නේ අහනවා මෙතෙන්ද මං ගියා ඊගාට මම මොකද කරන්නේ? මෙතෙන්ද මං ගියා ඊගාට මොකද කරන්නේ කියලා. ඉතින් එතෙන්දී සාධාරණ ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ ගියා කියලා යෝගාවචරය බලාපොරොත්තු වෙන එක ඇත්තටම සිද්ධ වෙච්ච දෙයක්ද? එහෙම නැත්නම් ඒක తాවකාලිකව පොඩ්ඩක් වෙච්ච දෙයක්ද? එහෙම නැත්නම් එතෙන්ට ඇත්තට ගියා නම් මීගාට යෝගාවචරය කළ යුත්තේ කුමක්ද? ඉතින් කියන්න තියෙන කළ යුත්තක් නැහැ නොකළ යුත්තක් තියෙන කියලා. ඉතින් මොන જાතියෙන් කිව්වත් මොනවා හරි අහු වෙන දෙයක් දෙනකන් මොනවා හරි කළ යුත්තක් කියනකන් ස්පාසු නැතුව ශික්ෂා මොකක්ද කියලා අහනවා. ඉතින් මේකේ ශික්ෂාවක් සම්පතන්තේ වෙන්නලා දෙනවා. ඒ ශික්ෂා තියෙන්නේ යමක් නොකර සිටීම කියන එකයි පටන් ගන්නකොට කියන්නේ. නමුත් ඒක <clears throat> කාටවත් හිත ගන්නෙ නෑ. හිතන්නේ ඉහළට යන්න යන්න භාවනාවේ උගා කමාරු දේවල් ඇති උගා කමාරු සමීකරණ ඇති උගා කමාරු ගැඹුරක් ඇති කියලා බලන ඉහළට යනකොට යනකොට තියෙන්නේ අසහනේ දුර වෙන එක විතරයි. මානසික ආතතිය දුරු වෙන එක විතරයි නිකන් ඉන්න ඉගෙන ගන්න එක විතරයි. නිකන් කියන්නේ නිකමෙක් වෙන්න හදනවා කියන එක නෙවෙයි කෙලෙස් නොකර ඉන්න එක. එහෙම නැත්නම් සංස්කාරات කරගන්න තු ඉන්න එක. ඉතින් ඒක සර්වචනanse පෙන්ලා දෙන්නේ දලිපියෙන් කිරි කන්නවා වගේ. දලිපියේ මීපෙනි කන්නවා වගේ කට කපා ගන්න නැතුව දලිපිය පාවිච්චි කරන හැටි. ඉතින් ඒ නිසා මෙවුවා මුලින්ම කියන්න පුළුවන් ගැඹුරු ධර්ම කියලා වර්ගීකරණය කරලා බහු ජනතාව විශ්කරන්න ඉඩ තියෙනවා. නමුත් භාවනා කරන යන කිනාට කලාතුරකින් ඇහෙන්න හම්බ වෙන පැරණි සර්වඥ දේශිත ධර්ම කොටාශයක් කියලා තමන්ට අවශ්‍ය කමඨාන සුද්ධ වෙන්නත් තියෙනවා. කලයුත්ත මේකයි කියලා සාපේක්ෂව අදාළ ජවනිකාවලදී රංගනය මොකද්ද කියලා භූමිකා මොකද්ද කියලා තේරුම් ගන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා ඉවසලා මේක නැවත නැවතත් එකම දේ කියනවා කියන එක අදහස ගන්න නැතුව මේ දැලිකී දැලිපියෙන් කිරි කන වෙලාවක් කියලා මතක තියාගන්න. දැලිපියෙන් මීපෙන කන වෙලාවක් කියලා මතක තියාගන්න ඕනේ. ඒ නිසා සියුම් උපකරණ තමයි පාවිච්චි කරන්නේ. හැබැයි කටට ගියොත් ලෝකෙ මිහිරිම කෑම කිරිපැණි තමයි හම්බ වෙන්නේ. ඉතින් නිසා මෙතෙන්ට එනකන් පොට්ටපාද සූත්‍රයේදී සරුවච්චන් වහන්සේ ඒ සංඥාව කියන ස්කන්ධය හරහා අනිකුත් පංචස්කන්ධයම විග්‍රහ වෙනවා සංඥාව මුල් කරගෙනයි කතාවට බහින්නේ ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරන්නේ හැම කෙනෙකුටම මේ ඕලාරික ආත්ම භාවයක් තියෙනවා ඒ ඕලාරික ආත්ම භාවය කබලින්කාර ආහාර ගන්න ආත්ම භාවය. එහෙම නැත්නම් කියනවා මනුස්සකම තියෙනවා. ඒ මනුස්සකම මේ මට්ටමේ ඉඳලා භාවනා කරන යෝගාවචරයේ දකින්නේ අන්ධ පෘථග්ජනයෙක්ගේ මනුස්සකම. එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටික මනුස්සකම. එහෙම නැත්නම් සීලයක පිටුපු නැති මනුස්සකම. ඉතින් ඒ නිසා මේ මට්ටමේ ඉඳලා බලනකොට ඒකේ නා තාම බොහෝම දුර්වල අඩියක ගත කරන්නේ. නමුත් ඒ ඕලාරික වූ ආත්ම භාවයටත් බුදුරජාණන්සේ පටිලාභ කියන වචනේ පාවිච්චි කරන ඕලාරික අත්බව පටිලාභ කිය. ඕලාරික අත්බව පටිලාභ කියලා කියන්නේ මේ ආහාර පාන වලින් යැපෙන මේ අපිට පේන තියෙන ශරීරේ. තල වශයෙන්. ඒකත් ප්‍රතිලාභයක්. පෙර කල පිනකට බහල වෙච්ච දෙයක්. ඒක නිසා තව කෙනෙකුට තව කෙනෙක් මිනිස්සුෙකුට තව මිනිස්සෙක් නිග්‍රහ කරන්න අයිතියක් නැහැ. නිග්‍රහ ලබන මිනිස්සයත් පෙර පින් කළ ඉවදිච්ච කෙනෙක්. නිග්‍රහ කරන කෙනත් පෙරින් කිපින් ලැබෙච්ච එක මොකද මනුෂ්‍ය ආත්මභාවය හම්බෙන්නේ නිකන් නෙවෙයි. ඉතින් ඒ ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභයේ සඳහා මිනිස්සු නැත්නම් ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභයේ තියෙන මිනිස්සු ප්‍රධාන වශයෙන් ගත කරන්නේ කාම ගුණයන් දියුණු කරන්න විතරයි. ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගඳ, දිවට රස, කයට පහස. ඉතින් යාට තියෙන එකම දෙයයන් ආංශයේ එකම සැනසීම, එකම ආස්වාදයේ ඉඳුරම් පිනවීම. ඒ නිසා ඒ අත්ත ඉඳුරන්ට පුදුම විදියට සලකනවා. නමුත් ඒ කරන කෙනාටම ජල වශයෙන් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් ඉන්ද්‍රයන් කියලා විශ්වාස කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක වෙලාවට සැපයි සුපයි සුඛයි ආත්මයි කියලා ගන්න රූපය තව වෙලාවට එපා වෙනවා. තව වෙලාවකට ඇහෙන හද්ද මිහිරි කියලා හිතුණට ඒ මිහිරි සද්දේම කනට සමානට අමිහිරි වෙනවා. ඒ වගේම තව කෙනෙකුට අමිහිරි දෙයක් Tamanට මිහිරි වෙනවා. ගන්ධ රස පහස මේ නිසා රූප නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ ඥාන ඉන්ද්‍රිය පටිබද්ධ සංඥා චපලයි. ඒ චපල බව බටහිර විද්‍යාවේ දියුණුවට තදින්ම උදව් කරා රෙනේ ඩෙකාට් කියන මිනිසයා ආගමනුකූල මිනිසෙක් යා කිව්වා ඉඳුරන් චපලයි ඉඳුරන් කියන දේ විශ්වාස කරන්න එපා ඒ නිසා ඉඳුරන් කියන දෙයට වැඩිය යන්ත්‍රෝපකරණ කියන දේ හරියටම හරියි ඒ නිසා යන්ත්‍රෝපකරණ විශ්වාස කරන්න ඉදලා විශ්වාස කරන්න එපයි කියන. ඉදාබට මිනිස්සු මේ මනසට කරන ගෞරවයක් වශයෙන් දිගටම ඈ වෙනුවට කැමරාව හදාගත්තා, ශබ්ද වෙනුවට ටේප් ගත කරන යන්ත්‍රය හොයාගත්තා, ගඳ වෙනුවට එකක්, රස වෙනුවට එකක්, පහස වෙනුවට එකක්. දැන් මිනිස්සු ඒ ටිකත් එක්ක තමයි වැඩ කරන්නේ. දැන් මිනිස්සුන්ගේ මනුස්සකමක් නැහැ, ඉඳුරන් සැලකිල්ලක් නැහැ. මේ යන්ත්‍රෝපකරණ වලට කොච්චර ගැති වෙලාද කියලා කියනවනම් යන්ත්‍රෝපකරණය සාක්ෂි උනේ නැත්නම් අපි ගණන් ගන්නෑ. ක්‍රිකට් ගහනකොට අම්පයර්ස්ලා දෙන තීන්දුව බාර ගන්න කැමති නැහැ. කැමරාව දෙන තීන්දුව අපක්ෂපාතීව බාර ගන්නවා. අපක්ෂපාතී තීන්දුවක් විදිහට බාර ගන්නවා. ඒක කාටවත් අභියෝග කරන්න බෑ. ඒ තරමටම අපි මේ ඉන්ද්‍රයන්ගේ චපල බව නරකටත් ගත්තා. මේකෙන් කියුවේ මොකද්ද? ඉන්ද්‍රයන්ගේ චපල බව නිසා තවත් බාහිරේ උපකරණ ටිකක් හදාගත්තා විශ්වාසයි කියලා හිතලා ඒකල්ලා කිව්වා. උපකරණ එකම දේ නැවත නැවත පෙන්නනවා කාදාකත් වෙනස් වෙන්නේ ඕනතරක ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් නිසා විද්‍යාවට තියෙන උපමාන දෙක තමයි. නාදනාද කරලා පෙන්වන්න පුළුවන් වෙන ඕන තැනක හරියන්නේ. ඉතින් අපි මේක පිළිගන්න පටන් ගත්ත නිසා එදා පටම මනුස්සකම අපෙන් තුරන් වුණා, බයලජ්ජා තුරන් වුණා. ඉන්ද්‍රිය සමනයක් නැහැ. ඒ මොකද උපකරණ පටන් ගත්ත නිසා. ඉතින් ඒක අර වගේ විද්‍යානුකූල පැත්තට ගිහිල්ලා නරක පිළිලයක්, නරක රැල්ලක්, නරක පරිසර දූෂණයක් සිදු කරා. ඒකේ තේරුම් ගන්න යනකොට අවුරුදු 100ක 200ක චක්‍රයක් කරනවා පස්සේ තමයි තේරෙන්නේ උපකරණ කියලා කියන්නේ හදවතක් නැති එකක් කියලා. ඒ වෙනුවට සරුවච්චන් වහන්සේ මතක් කරා ඇත්ත තමයි <coughs> ඉන්ද්‍රයන් විශ්වාස කරන්න බෑ. ඒක සම්පූර්ණ කරන්නත් බැරි එකක්. ඒකට තමයි මේ ඔය කියන ඕලාරික ආත්මපටලාව සහිත මිනිසයා දඟලන්නේ අහිංසකයි. මිනිසයා හිතනවා මේ ඉන්ද්‍රයන්ගෙන් ලැබෙන සැප ස්ථිරයි සුඛයි සුභයි ආත්මයි කියලා ජීවින කරන්න දෙයක් නැහැ. ඒක තමයි කරන්නේ. නමුත් සරුවච්චන් වහන්සේ ඒ ඉන්ද්‍රයන්ගෙන් ලැබෙන ඒ ආමිෂ සුඛය තිරිසන් සුඛයක් හා සමාන කරලා නිර්ාමස සුඛයකට සීල සමාධි ප්‍රඥා ශික්ෂා තුනක් ගෙනල්ලා දෙනවා. ගෙනල්ලා දීලා එතකොට ඔය මේ ඉඳුරංගුල් කරගෙන අපි රකින්න මේ එක්ක දාන සීල භාවනා කියන කිහි ප්‍රතිපදාව හෝ එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා කියන යෝගාවචර ප්‍රතිපදාව හෝ ඉඳුරංගුල් කරගෙන කරනකොට කොහොමද දන්නේ අපි යන්නේ හරි පාරද වැරදි පාරද අපි කොහොමද දන්නේ ඉස්සරහට යන්නේ පස්සට යන්නේ කියලා. අපි කොහොමද දන්නේ සමතේදීනි විපස්සනාදීනි කියලා. නැවතත් අපිට ඉදුරන්ම තමයි සඳහපවතිනලා තියෙන්නේ සර්වචනහන්සේ මේ බබයක් පමණ වූ සවිඥානික සසම්මීක් කය විතරමයි ගත්තේ මොනම උපකරණයක්වත් ගත්තේ නැති ශ්‍රේෂ්ඨම විද්‍යාඥයා කළු ලැල්ලක් පාවිච්චි කරේ නැහැ චෝක් කැල්ලක් පාවිච්චි කරේ නැහැ උන්වහන්සේ ඇඟිලි පහ දික් කළ බණව ගන්නවා ගහක කොළ ටිකක් කරන බණේ ගන්නවා පොළවේ පස් ටිකක් කරන බණේ ගන්නවා තියෙන දේ ඒක liver වෙලා උන්වහන්සේ ඔප්පු කරනවා විද්‍යාවගේ උපකරණ සාක්ෂි කරගෙන නෙවෙයි ඒ තියෙන දේ සාක්ෂි කරන ඔප්පු කරලා පෙන්නවා ඉඳුරන් බොහෝ දෙනා ඇත්තයි කියලා බාරගත්තට ඒකේ වෙනම න්‍යාය පත්‍රයක් තියෙනවා. ඉඳුරන්ගෙන් කියන්නේ උඹලා ওই જાතිය බෝ කරන එක විතරයි. ඕකෙන් අන්තිමට ඉතුරුනේ සුසාන වර්ධනයක් විතරයි. ඉඳුරන් බෝ කරන්න බෝ කරන જાතිය බෝ වෙයි සුසාන වර්ධනයක් වෙනවා. ඉතින් ඒක නිසා ඒක නම් ඕනේ කරන්නේ දුකේ වර්ධනයක් වෙනවා. ඒ නිසා මේ ඉඳුරන් හරහාම ඉඳුරන් පාවිච්චි කරලම සීල ශික්ෂාවට යනකොට ඒ සීල ශික්ෂාව ලක්ෂ වාරයක් කිරීමෙන් තමයි ඉඳුරන්ගේ තියෙන අර දෝෂේ කපන්නේ. මේ ඉඳුරන් දෙන ආකල්ප වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙන සුළු දෙයක් නම් ඒකට අපි කොහොමද වැඩ කරන්නේ? නොවෙනස් වෙන සුළු දෙයක් ඒකට සාපේක්ෂව තියෙනවද කියලා බලන්නේ ඉඳුරන්ගෙම තමයි. ඒ සඳහා බුදුරජාණන්සේ ආශීවති භාවේති බහුලී කරෝති කියලා ක්‍රමයක් කියලා දීලා මේ ඉඳුරන්ගේ තියෙන ලාමක තුච්ච පාහර නීච මායාකත බාලාලාපන ක්‍රමය පෙන්වීම සඳහා ඒ ඉන්ද්‍රයන්ගෙන් ඉන්ද්‍රිය ප්‍රතිපද සුඛයෙන් නැත්නම් ගෙහසිත සුඛයෙන් වෙන්වීමක් ගැන බුදුචානන්සේ අනුමත කරනවා. නෙක්ඛම්මයක් ගැන අනුමත කරනවා. ඉතින් නෙක්ඛම්මයෙන් අපි කරන්නේ <clears throat> කාම ගුණයන්ගෙන් වෙන්වීම. ඉතින් මේ වගේ තැනකට එන්නේ ඒක මූල ධර්ම වශයෙන් දැනගෙන හෝ එහෙම නැත්නම් ඒකට සද්ධායෙන් අනු කිරීමක් වශයෙන්. ඉතින් මෙතෙන් දෙනකොට අපි අර ප්‍රියංගෙන් වෙන් වෙනවා, වස්තුභෝගයෙන් වෙන් වෙනවා. මේ පොදු බත්තලියක කාලා පොදු බැදුරක බුදියාගෙන අර ඉඳුරංගේ නැතුව ජීවත් වෙන්න පුළුවන්. හරිතත් වැඩි සමහරව සපසේ ජීවත් වෙනවා කියන කතාවට යනවා. ඉතින් මෙතෙන්ට ඇවිල්ලා අර ඉඳුරංගෙන් එහෙම නැත්නම් කාම ගුණයන්ගෙන් වෙන් වුණාට මෙතෙන් වෙලා ඉන්න ගියාම හිතට ඒ කාම ගුණයන්ගේ කාම සංඥා බැට දෙන හැටි ඊගේ අතාරපු අය දන්නවා කොච්චරක් නීවරණ පහළ වෙනවද ඇස් දෙක වහගත්තාම කියලා. ඉතින් ඒගොල්ලෝ හිතනවා මේ නීවරණ පහළවීම මගේ දෝෂයක්, ස්ථානේ දෝෂයක්, වැස්සේ දෝෂයක්, ආහාරේ දෝෂයක් මේ කාපු දේවල් වල දෝෂයක් කියලා හිතනවා. නමුත් කාමයන්ගෙන් වෙන් වෙච්ච කෙනාට විතරයි කාම සංඥාව බැට දෙන බව තේරෙන්නේ ඒක ඒ මනසට කැයි ගෑනි දිලා හොටු ගෑනි ගත්තා වගේ තමයි. තිබුණට වැඩිය අමාරුකටපත් වෙනවා. ඉතින් මනසට දැන් ආය කාම ගුණේ ආශ්‍රය කරන්නත් බෑ. මොකද මේ පැත්තේ මිනිස්සු කියනවා මොකටද දත් ඇදී උඹ අතාරින්න නැතු හිටන උඹ කබලේ ලිපට වැටලා තියෙන්නේ. අපි තාම කබලේ ඉන්නේ කියලා. නමුත් මේ මනසට පුත්‍රජානංශය අසරණ වෙන්න දෙන්නේ ඒ කාම සංඥාවන්ගෙන් දුරු කිරීම සඳහා එක තමන්ට ප්‍රිය මනාප ප්‍රසිද්ධ ඉබේ පහළ වෙන රූප ධර්මයක් වාංගු කරලා රූප ධර්මයේ හිත ඇලවීමෙන් කාම සංඥා පොඩ්ඩක් දුරුකරනද කාම නිවර ධර්ම යටපත් කරනද ඊට කලිමුත් තිබිච්ච භාවනා ක්‍රමත් සර්වචනාංශයේ විසින්ම ආරාධාංගේ කල්පලක්ෂයක්ේ බෝධිසත්ව වශයෙන් අවබෝධ කරපු ධර්මත් එකතු කරලා කියනවා හොඳට මේ නිසා ඊගේ අතහැරලා හොඳට පట్టල වාඩි වෙන්න වාඩි වෙලා ඉවරලා මේ කය කියන රූපේ තියෙනවනේ. තමන්ගේ කය කියන කායනුපස්සනාව ඒකට හිත දාන්න දාලිවර වෙලා සිටිමි කියන ඉඳිමි කියන ඉන්නවා කියන මාතෘකාවෙන් හිත පුරවන්න. මම මෙතන දැන් ඉන්නවා. එතකොට යම් වෙලාවට තීක්ෂණ කුසాగ්‍ර බුද්ධිමත් සහිත කෙනෙකුට නම් මම දැන් මෙතන ඉන්නවා කියන එක පිළිච්ච මොහොතක් බව තේරෙනවා. ඒකට වෙනම ආය වෙන තුවිල් නටන්න, පැල් බඳින්න, පාම් පැලවල් පත්තු කරන්න, දුම් ගහන්න මොකක්වත් ඕනේ මේ කයේ ඉන්න එකම පිටිච්ච ගතියක්. නමුත් ඉන්ද්‍රියන්ගෙන් සැප හොයන කෙනාට පේන්නේ පාළු ගතියක්. ඉන්ද්‍රියන්ගේ සැප හිවීම පරමාර්ථ කරගත් ඕලාරිකත්ව භාවකට පරමාර්ථ කරගත් ඉන්නේ පාළු ගතියක් තනි ගතියක්. ඉතින් ඒ නිසා සරුවත් chance කියනවා මේ අඩුව පුරවන්නම ශ්‍රද්ධාව ටිකක් වැඩිපුර තියාගනි. ඒ වගේම කුසල ඡන්දයක් හදාගනින්. අමාරු තැනකට තමයි යන්න හදන්නේ. කවුරුත් කිව්වට නෙමෙයි මේ මන අපිට කරන්නේ ලෑස්තිලා බලයන්. මොකටද ලෑස්තිලා යන්නේ? මේ කය කියන රූප ධර්මයට හිත තිබ්බට පස්සේ ඔබට මං සහතික වෙන්නම් පිළිච්ච ගතියක් මේකේ තියෙනවා. සම්පත්‍ති කරගතියක් තියෙනකට සාසන සම්පත්‍තිය කියනවා. සන්තුෂ්ටි කරගතියක් තියෙනවා. පුරුදු කරගන්න කන්නම් ඒක තනි වුණා කොටු වුණා වගේ ඒක කටුගේක දැම්මා වගේ කටු බෙරක පෙරලවුවා වගේ වෙහෙසයි ඒ මොකද අර ඉඳුරන් দমনය හරහා පුරුදු වෙච්ච තර්කණයක් තියෙන. රුචි අචුකමක් තියෙන. පෞරුෂත්වයක් තියෙන. කහදන්න පුළුවන්. බය වෙන්න එපා මම ගැන විශ්වාස කරපන් සද්ධාව බීජියා ගනි. නැවතනාත කරපන් කරනකොට මේ කය කියන රූප ධර්මය. මම දැන් මෙතන ඉන්නවා කියන රූප ධර්මයේ හිත පටල වුණොත් කොළඹ ඉන්න මිනිස්සයා වතුර තියෙන ඔරුවක කකුල තියලා කණුවක් අල්ලගෙන අනික් කකුලත් අරගෙන ඉඳගෙන අර හෙල්ලෙන චංචල කම්පන උරුවේ පట్టල වෙන්නේ කොහොමද? අන්න වගේ මේ මම දැන් මෙතන කියන මොහොතේ පట్టල වුණොත් යා එතකොට රූප සංඥාව සමතික්‍රමණය කරලා කාම සංඥාව සමතික්‍රමණය කරලා රූප ධර්මයකට හේතු වෙනවා. කාම සංඥාවට ආයිබෝන් කියලා රූප සංඥා රූපෙට පටලන. ඉතින් ඒක අංග සම්පූර්ණ වෙනවා ප්‍රථම ධානයටපත් වීම. ප්‍රථම ධානයේදී කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච කියලා ප්‍රසිද්ධ නිවන ධර්ම වෙනුවට විතක්ක ਵਿਚාර පීචි සුඛ එකග්ගතා කියන ධානාංග හම්බ වෙනවා හම්බ වෙනකොට නම් අර අර විශ්වසනීයත්වයක් නැති අවිශ්වාස ජනක වූ මේ භාවනා ක්‍රමේ යම් තරමක පදනමක් යම් තරමක අටලයක් යම් තරමක ආස්වාදයක් අශ්ව ශීලකේ යෝගාචර ලැබෙනවා. ඉතින් ප්‍රථම ධානයට යනකොට කියන්නේ රූප සංඥා කාම සංඥාව නැමැති වූ ජීවර ධර්ම ප්‍රහාණය කරලා රූපයකට පටල වෙනවා. <clears throat> එතකොට අපි කියනවා රූප කර්මස්ථානක හිත නිමග්න වෙනවයි කියලා. එහෙම නැත්නම් කියනවා අර්පණා වශයෙන් රූප කර්මස්ථානට බැස ගන්නවයි කියලා. හරියට ගොඩබිමේ ඉන්න මිනිහා එක කකුලක් ඔරුවේ තියලා බලනකොට හෙල්ලෙනවා. ඒ නිසා ආයෙ ගන්නකොට පාරුකාරය කතා කරන උරුකාරය කොහොම කර කර හිටියේ මිනිසුන් කොට වෙන්න හම්බෙන්නේ කොට වෙන්න හම්බෙන්නේ ඔතන තියෙන හයිය කනවා අල්ලගන්න. අල්ලගෙන ඔය කකුල තියලා හොඳට පාත්තලා අනික් කකුල තෙමීට උරුවෙන් තියාගෙන හොඳට පට් වෙලා කනවා තායි. ඉන්නේ අල්ලගන්න කනුවට තමයි කර්මස්ථානය කියලා කියන්නේ. එහෙම නැත්නම් කායගත සතිය දිගන්න මේ කය රූපේ කියලා කියන්නේ. ඒ රූපේ අතාරින්න නොරු යන්න. නමුත් අර පරාණ බය තියෙන මිනිස්සු ඉන්නවනේ. මේ මේ ස්ත්‍රී බවලත්තු ස්ත්‍රී බවලත්තු පුරුෂයන්ගෙත් ඉන්නවා ස්ත්‍රී බවලත්තු කොහොම හරි ඒ අත්තන්ට හරි බයයි අර කොට බිමේ ඉඳලා වතුරට අඩිය තියන්න එයාට හුරු නැහැ අපි වතුරේ ඉඳලා කොට බිමට පරිණාම වෙච්ච සත්තු අපිට ඒක දැන් කොච්චර මතක නැතුණාද කියනවා වතුර දකින්න බය වෙනවා නමුත් අපි නැවතත් වතුරෙත් මේ යන්නේ කිලිලා නැහින්න නෙවෙයි උරුවකට ඒ තරමට බයයි අපිට ඒ තරම අතීතය අමතක වෙලා කෙසේ නමුත් අපි මේකට යන්න කණුවක් තොටුපළේ හයි කරලා තියෙනවා වගේ මේ රූප කර්මස්ථානය කල්ලාගෙන වතුරට හේතු වෙනවා හේතු වීම අපි කියනවා ප්‍රථම ධානය කියලා. එතන රූප ධාන ප්‍රථමයක කියලා. ඉතින් රූප ධාන ප්‍රථමයකට යෑම යෝගාවචර පිළිලා දෙනවා දැන් රූප නැති, ශබ්ද නැති, ගන්ධ බලන්න නැති, රස බලන්න නැති පහස පමණක් තියෙන. පහස කියලා කියන්නේ ආශස් ප්‍රසවාස කය එහෙම නැත්නම් මුළු කය මුලුල්ලම පහස විතරක් තියෙනවා මම මැරෙලා නැහැ කියලා. ඒ පහස විතරක් තියෙනවා මට නිින්ද ගිල නැහැ කියලා. ඒ පහස විතරක් තියෙනවා මට ක්ලාන්ත වෙලා නැහැ. සතිය තියෙනවා කියන දේ ඒක පේන තෙක් මානේ තියාගෙන කාමචන්ද ව්‍යාපාදීන මිතුත්ත චෝකුච් පාවදේ. විතක්ක ਵਿਚාර බේසුකී එකගතා මාර්ගින් අර ගත්ත අරමුණ අල්ල බැඳ ගන්න. විතක්ක වශයෙන් නම කියලා කතා කරනවා මම මෙතන ඉන්නවයි කිය. විචාර වශයෙන් සඳහන් කරනවා මම අසත්‍යමත් නැහැ. නිින්ද ගිහිල්ලා නැහැ. මට පණ තියනවා කියලා. ඉතින් මේ දෙක සාතික වෙනකොට ප්‍රීතියක් පහළ වෙනවා. දැන් අර ඉඳුරංගෙන් තොරව, ආකන දිවන ආශයෙන් කයින් තොරව, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ගෙන් තොරව මොකද්ද පිරිචිගතයක් කියන්නේ? මොකද්ද කිරි දහත් තේරෙකට මොකද්ද සම්පත්‍ති කරගතියක් තියෙන්නේ? මොකද්ද සම්පත්‍ති කරගතියක් තියෙන්නේ? ආන්න එක තේරුම් ගන්නකොට එයා ඒ කාම සංඥාන සමතික්කම්ම රූප රූප ධානයේට කාම සංඥාව تعلق කරලා ප්‍රතිස්ථාපනය කරලා ඒ වෙනුවට රූප සංඥාව අරගන්න. ඒක හරි සුකුමයි. ඒකට කියනවා විතක්ක ਵਿਚාර විචුකේ සාගත විචුක පට ප්‍රථම ඥාන සුකුම සංඥාට එනවා. ඒකට අයින් කරනවා නීවර ධර්ම ටික කියන කාම සංඥාව අයින් කළා රූප ධානයට එනවා. ඒකේ තාම රූප ධර්මයත් එක්ක ඇසුර. ඒ හොඳයි. නිතර නිතර කතා කරන එක මෙනෙහි කිරීම. මම දැන් මෙතන ඉන්නවා කියන එක හොඳටම ඇසුරු කරනවා. අර නීවරණ තල්ලු කිරීමේ අදහසින්. ඒක හුඟක් කෙලස් නැති තරම්. හුඟක් සුඛම සංඥාවක්. එනිසා විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පටම පටමඥාන සුඛම සත්‍ය සංඥාවට එනකොට අර කාම සංඥාව අයින් වෙනවා. හැබැයි ඒක දන්නේ ඒක තේරෙන්නේ හොඳට සුතමේ ඥාන ඇති හොඳට චින්තාමය ඥාන ඇති මේක කීප වතක් කරපු කෙනාට තේරෙනවා ගොරෝසු දෙයක් අයින් කළ දැන් සියුම් දෙකට එනවායි කියලා. අනිත් එක්ක නැතෙන්ට එනවා මොකද්ද උනේස කියලා සංගතිය දන්නේ. ඒක නිසා විතක්ක ਵਿਚාර ප්‍රීතිසුඛ ඒකග්ගතා සහිත වටරජ්ජාන සුඛම සත්‍ය සංඥාවට ආවට පස්සේ විශාල කාලයක් ගන්නවා විතක්ක ਵਿਚාර බීජසුඛ ඒකක්කතා සහිත පටමජ්ජාන සංඤී වෙන්න. මම දැන් ඉන්නේ මෙන්න මෙතනයි කියලා දැනගන්න එතින්ද ලක්ෂ වාරයක් ගියාට පස්සේ තමයි තේරෙන්නේ දැන් මෙන්න මේකයි උනේ. මම කාමයේ අතහැරියා ගී ගිය අතහැරනකොට. කාම සංඥාවට වද දුන්නා යෝගාවචරික වශයෙන් ඇත්තික වහ ගන්නකොට. දැන් කාම සංඥාව වෙනුවට මට මේ රූපයක් තියෙනවා. මම දැන් මෙතන ඉන්න බව දන්නවා. ඉතින් ඒක ඒකාග්‍ර කරන්න මම දැන් මෙතන ඉන්නවා කියන්නේ මේ කය හොඳටම ඇති. මේ කය කියන සංඥාව ඇති. නමුත් ඒක තව ඒකාග්‍ර කරන්න ඒකෝදිගත කරන්න මේ කයේ වඩාම සක්‍රීය වැඩපිළිවෙල සිද්ධ වෙන තැනට පුංචි කරන එක තමයි ආනාපානෙන් කරන්නේ. නැත්තම් පිම්බි වැකිලිම ගන්න කයෙත් වඩාම සක්‍රීය තැනට රූප වැඩියෙන් වැඩ කරන තැනට හිත යොදාගෙන ඉන්නවා. නැත්නම් තමන් ව්‍යාපාරයක් කරනවා නම් ඒ ව්‍යාපාරයේ ප්‍රධාන නිෂ්පාදනයේ තමන් එහා ගහගෙන ඉන්නවා. අනික තතුරු නිෂ්පාදන තමන්ගේ සහචරයන්ට තමන්ගේ මිත්‍ර මාත්‍යවරුන්ට බාර දෙනවා. ඔයගොල්ලෝ මේක බලන්න මම මේක බලන්න කියලා ප්‍රමුඛතාවයේ තේරීමක් තමයි ආනාපානේ හෝ පිම්බි මැකිලිමෙන් ගන්න එක එච්චර මහා ලොකුවට ජයග්‍රහණයක් විදිහට සලකන්න අරක ප්‍රයෝජනෙයි සලකලා කරන්නේ. ඇත්තටම මම මේ කියන්න හදන්නේ ඉඳගෙන ඉන්න බව කායර ඉඳගෙන ඉන්න කායය මම දැන් මෙතන ඉන්න බව දන්නවනම් ඒ හොඳටම ඇති රූප සංඥාව. රූපේ රූපේට සමාන. ඊට රූපේට සමාන කරන පස්සේ මේක උරුවේකට වෙලා දැන් උරුවේ පట్టල වෙනවා වගේ. නමුත් ඊට පස්සේ විතක්ක ਵਿਚාර දෙක අර රූපේ මෙනෙහි කරමින් හිටියේ නැත්තම් රූපෙන් හිත ගිලින්න පටන් ගන්නවා. ඒ නිසා යා පట్టල වුණාට පස්සේ දැන් ගොඩබිම පේන්නේ නැහැ. උරුවේම තමයි. දැන් ඉතින් උරුවට ආදරය කරන්න වෙනවා. ඔච්චර ගන්න ගොඩබිමට බලනකොට උරුවේ එච්චර පట్టල නැහැ. උරුවේ ඉනකොට ඊට පස්සේ යාට තේරෙනවා මේ විතක්ක ਵਿਚාර දෙක අවශ්‍ය කරන්නේ ඒක හැලෙනවා හලන්න වෙනවා මොකද ඒක අර තිබුණු සමාජයට පොඩ්ඩක් එනහිලක් කරනවා ඒක අයින් කරනකොට පීචුසුක එකක් ගතා සහිත සමාධිජ සුකුපසච්ච සංඥාවක් එනවා දෙවෙනි ධ්‍යානෙට හිටියනවා ඒ දෙවෙනි ධ්‍යානෙ ගියාම Tamanට අරමුණ මෙනේ කරන්න ඕනේ අරමුණ බේහිත හිටින ගණියක් තියෙනවා හොඳට ඩ්‍රයිවිං පුරුදු වෙච්ච මනසට ගියරකේ බේ වැටෙන්න පටන් ගන්නවා මේ ෆස්ට් එකට දාන්න ඕනේ ක්ලච් එක පා ගන්න ඕනේ දැන් සෙකන්ඩ් එකට දාන්න ඕනේ ගියර් එක පටලවා ගන්නවා ජරබරස් ගන්නවා ඒක මොනවත් නැතුව දන්නේම නැහැ ෆස්ට් එකේ ඉඳලා සෙකන්ඩ් එකට තර්ඩ් එකට මේ අත වැඩ කරන්නේ ඒක දිහා බලලා නෙවෙයි කතා කරගෙන යනකම ගියර් එක වැඩ කරන්න පටන් ගන්නවා ඒ වගේම ක්ලච් එක ඉබේම වැඩ කරන්න පටන් ගන්නවා ගෑස් ටිකක් වැඩි වෙනවා කියන එක අර ඉබේ සිද්ධ වෙන්න පටන් ගත්තාම ඒ ඩ්‍රයිවිං වල සැපයක් තේරෙනවා අරක වගේ මේක මල වාතයක් නෙවෙයි එන්ජින් එක නොක් කරන්න වෙන්නේ නැහැ එහෙම නැත්නම් ඉක්ටිෂන් ගහන්න වෙන්නේ හරියට බර සින්ක්‍රොනයිස් කර ගන්න දාර ගන්නවා වගේ විතක්ක ਵਿਚාර දෙක නැතුව කරන්න ගියාම සමාධිච්ච පීති සුඛය සුඛම සත්‍ය සංඥාට එනවා එතකොට විතක්ක ਵਿਚාර පීති සුඛ එකක්කතා සහිත පඨම ඥාන සුඛම සංඥා සංඥාව අයින් මේ වෙනස අල්ලන්න බෑ මේ වෙනස මේ ගෝධනෙක් හිතාගෙන ඉන්නවා මේ අදිස්ථාන කරලා ගන්න පුළුවන් බැරි නෑ ඒ ගන්න ඉසලා ඔය ඉබේම කාර්කේ ගියරකෙන්ද උගන්වන්න බෑ. බොහෝ කාලයක් එකම කාර්යක පාවිච්චි කිරීමෙන් ඉගෙන ගන්නවා. එතකොට යාට තේරෙනවා ඉස්සල්ලා ගියර දාන්න ගියාම කොච්චර ලොකු ව්‍යාපාරයක්ද දැන් ඉකී බීම සිද්ධ වෙනවා. ඒක ඩ්‍රයිවිං ලයිසන් වලට දෙන්නෙත් නෑ, උගන්වන මිනිහා පුරුදු කරන්නෙත් නෑ. උගන්වන මිනිහා කනෝක දිගටම කරපන්. කරන්න ඉතින් කාර්යයක් ගන්න වෙන්නේ මොකටද? ලයිසන් ගන්න කරඬුව තැම්පත් කළ වැඳ වැඳ ඉන්නේ නෑනේ. එහෙම ඉන්න මිනිස්සුත් ඉන්නවා. පුරුදු කරනවා සකන්ද වෙන දිහාට වැටෙනවා. ඒක හරියට වාහනේ පුරුදු වෙනවා වගේ. එතින් ගියාට පස්සේ මේ ටික දවසක් ගියාම මේ කාර් පැදිල්ලේ ආසාවත් අලුත් එක මොඩල් එකකට මාරු කරන්න හිතෙනවා. ඉතින් නාන අර පරණ කාර් එක පැදින එක නිකන් එන්න එන්න එන්න කොහො කොහො වෙන්න පටන් ගන්නවා. එතකොට යාට හිතෙනවා මේ ප්‍රීතිය මේ කාර් පැදිල්ලෙන් ඩ්‍රයිවිං පුරුදු වීමෙන් ඇතිවෙච්ච ප්‍රීතිය මාවන්න පුළුවන් අල්ලව ගෙදරට පෙන්වන්න පුළුවන් নানা ප්‍රකාර දෙල්ලම් කරලා නමුත් ඒක නිතර නිතර කරනකොට ඒ ප්‍රීතියක් නැතුව සමාධිච සුඛ උපේක්ඛා සුඛ සුඛම සත්‍ය සංඥාට හිත වටනවා යා ප්‍රීතිය පැත්තකට දාන උතෝනේ සෙල්ලක්කාර ගතිය ගිහිල්ලා දැන් කාර්පදින චීනාසාව ගිහිල්ලා වුමනාව සඳහා කාර්යයක් ගන්නවා ඒකේ ගමනේ පහසු හොයනවා ඒ වෙනතු ඔය නිකන් ඊලන්දාරිකන් කියාපෑම් ඒව ටිකක් බහින්න පටන් අර ගන්නවා ඔය මෙරිච්චත් එක්ක නිදර්ශනේ අපි ගත්ත දර්ශනේ හැටියට එතකොට මේ කියන තුන්වෙනි ධ්‍යාන ගියාම උපේක්ඛා සාගත සුකුම සත්‍ය සංඥාය සත්‍යනේ තල තුනකම. කාර්යක පාවිච්චි කරන ප්‍රයෝජනෙයි සලකරා. විලාව නැතර කරන හිතව කාටවත් කියා ගන්න මන නෙවෙයි. ඒ ඒ තුන්වෙනි ධ්‍යාන ගියාට පස්සේ යාට දෙවෙනි ධ්‍යානයේ සුකුම සත්‍ය සමාජිත සුකුම සත්‍ය සංඥා ප්‍රතිස්ථාපනය කළා. උපේක්ඛා සුඛ ඒකග්ගතා උපේක්ඛා ඒකග්ගතා සහිත සුකුම සත්‍ය සංඥාට එනවා. ඒකට ගියාට පස්සේ ඒ සංජී බව තේරුම් ගන්නවා කියන එක මේ හරියට ওই ටී ටේස්ටිං කරනකොට එක එක එක එක තේ වර්ග වල රස බලනවා වගේ. තේ එකක් කොච්චර කල් අපි විවේ ඩස් නම්බර් 4. දැන් තමයි අපිට ওই තේ හම්බෙන්න පටන් අරගත්තේ. ඒ හම්බුනාට සාමාන්‍ය මනුස්සයර තේරෙන්නේ නැහැ. මේ තේ කොහොඳයි කිව්වට ඒකේ වර්ග කරන බල්ලා ටී ටේස්ටිං කරන මනුස්සයාට ෆැක්ටරි එක හරි ගාණක් ගෙවනයි මනුස්සයා හරියට කියනවා මේකේ ස්ට්‍රෙන්ත් එක හොඳයි, ෆ්ලේවර් එක හොඳයි, ඉන්ෆියුෂන් එක හොඳයි, කලර් එක හොඳයි. එහෙම තමයි ලකුණු දාන්නේ. ඒක හැමෝටම කරන්න බෑ. හැබැයි ඒක කරන්නේ මිනිස්සුත් තමයි. ඒ කරන්නේ ඉන්දියන්ගෙන් තමයි. ඒ නිසා උදේ දත්ම දෙන්න ටූත් පේස්ට් පාවිච්චි කරන්න බෑ. ටූත් පේස්ට් පාවිච්චි කරලා ඒ කියාව පෙපර්මින්ට් රහටේ තියෙනවනේ ටී ටෙස්ටි කරන්න බෑ. ඒ නිසා උදේ පාන්දර යන්න ඕනේ විශ් බඩ. ඔතොට්ටියක් බීලා ගිහිල්ලා මේ ඌරුමස්ටියක් හදලා තිනවා. ඌරුමස් හොඳට හදලා තිනවා බලන්න. තේ ටිකක් රස බලලා රස බලන්න. දිව තියෙන්න ඕන ස්වභාවිකව. හැබැයි ඒත් ඉන්ද්‍රිය দমনෙන් තමයි. නැත්නම් මං කියන්නේ ඉන්ද්‍රියයන්ගෙන් තමයි. ඒක ගොඩාක් පුරුදු කරලා තිනවා හරියටම රස බලලා තේකේ මිල තීන්දුව කරන්නේ යා. ක්වොලිටි කියලා එක තීන්දුව කරන්නේ යා. ආන්නේ වගේ මෙයාට තේරෙන්න පටන් ගන්නවා දැන් දෙවෙනි ධ්‍යානලා තුන්වෙනි ධ්‍යාන ගියාම ඒ සුකුම සත්‍ය සංඥා. ඒක ගියාට පස්සේ ඒ උපේක්ඛා සුඛ සුකුම සත්‍ය සංඥාව කියන කයි පොට්ට බාදුත්තේ සර්වචන්සි දේශනා කරන්නේ. ඒකට ගියාට පස්සේ යාට මේ සුඛය කියන එකත් විතක්ක ਵਿਚාර වගේ ප්‍රීතිය වගේ ඕලාරිකමක් තියෙනවා. මේක තියෙන තාක්කල් නොසැලෙන මනසකට යන්න බෑ. මේක තියෙන තාක්කල් තාදී ගුණයකට යන්න බෑ. මේක තියෙන තාක්කල් අපි සුඛයේ පස්සේ අබ්බැහියකට වැටෙන නිසා සුඛයත් පාවා දීලා අදුක්කම සුඛ ඒක සහිත උපේක්ඛා ඒකක් සුඛම සත්‍ය සංඥාණ කියන එක සතුත් අධ්‍යාන කියලා කියනවා. එතකොට ආනපාන දැනෙන්නෙම නැහැ. මොනවාක්වත්ම දැනෙන්නේ හැබැයි දන්නවා මෙන්න මේ බාහිර ගෙවක් කරමින් ගමන් කරමින් තමයි මෙතෙන්ට ආවේ. දැන් අර කාම සංඥාවන් දුරු කිරීම සඳහා ගත්ත රූපය දැන් ක්‍රමයෙන් ගෙවම් කරා. පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි ධ්‍යාන, හතරවෙනි ධ්‍යාන කියනකොට සම්පූර්ණ ගෙවම් කරලා දැන් කාමෙත් නෑ නැත්නම් කාම ගුණත් නෑ කාම සංඥාවකුත් නෑ රූපේ රූපේ නෑ ඒකල්ලිවලා එතන චතුත් අධ්‍යාන මට්ටමේ ඉඳලා තමයි එයා ආකාසානං ඡායතට යන්නේ ආකාසානං ඡායතන කියලා කියන්නේ රූපයගේ අභාව ප්‍රත්‍යක්තිය. රූප ඇති බව තමයි පටවියාපෝතේජු කියලා කියන්නේ. නමුත් මේ පටවියාපෝතේජේ වැඩ කරන්නේ අවකාශයක. ඒ අවකාශයෙන් තමයි මේ පටවියාපෝලින් වෙන් කරලා පෙන්නන්නේ. ආපෝතේජෝලින් වෙන් කරන්නේ පරිච්ඡින්න කරන්නේ පරිච්ඡින්න අවකාශය. මෙතෙක් කල් අවකාශය දැක්කේ නැහැ. දැන් මේ කෙනාට මේ මේකේ දඟලන පටවියාපෝතේජෝ වශයෙන් පේන නැත්නම් ආනපාන කොටබ්බ වායෝ පොට්ටබ්බ ධාතු හෝ පිම්බීම හැකිලිම වශයෙන් පොට්ටබ්බ ධාතු හෝ නැත්නම් මේ මාගේ කය මම වෙමි කියලා ගන්න මේකේ බීමැසි බුද්ධියක් දා කරනකොට වගේ මේක ඇතුලේ පේනවනේ මේ කම්පට චංචල වගේ. ඉතින් ඒකේ සීමාව ඉක්මවල යනවා. මේ කය මේකයි මේක මගේ කය නොවන කොටසයි කය වෙන කොටසයි කියලා සීමාව නැති වෙනවා. ඒසොකට නිකන් වීදුරක තියෙන පෙට්‍රල් ටිකක් හරි ඊතර ටිකක් හරි වාෂ්පීකරණය වෙලා ඒක නොපෙනී ගියා. ඉතින් දන්නවා ඊතර නැති උනේ නෑ. ඒක හුලකට බීලය පිහගෙන ගියා. ඒ වගේ මේ කය එතන මේ ආනපානේ එතන ඇත්ති කොහණ ඉන්නකොට තමයි මේ පේන දේවල් නිකන් හුලඟට පිහගෙන ගියා වගේ තේරෙන පටන් ගන්නවා. එතකොට යා මේ අද අපි ਸਰවචනanse මේ ආකාසානං ඡායතන විස්තර කරන්නට පාවිච්චි කරපු වචන ටිකෙන් විස්තර කරනවා පුණජ පරම්පොට්ට පාද බිකු සබ්බසෝ රූප සම්මා සංඥාය මේ සමතිකමේ රූප ඉක්මවලා පටිගේ මේ පටික සංඥා කියලා කියන මෙතන කියන්නේ නාස්පුඩු පුරවාගෙන යනකොට අර පීරණ ගතියක් තියෙනවානේ. පිරිමැදෙන ගතියක් තියෙනවානේ. ඒක නොදෙනිය. හුස්ම ගන්නවා වෙන්න පුළුවන්. නමුත් නාස්බිත්තියේ තෙරපෙන ගතිය නැහැ. හැප්පෙන ගතිය නැහැ. පිරිමැදෙන ගතිය නැහැ. පොට්ටබ්බේ නැති වෙනවා. පටිගය කියලා මේකේ සඳහන් කරන්නේ ගැටුමක්. එකිනෙක ගැටෙන ගතිය නැති වෙන්න පටන් ගන්නවා නානත් සංඥානං අමනසිකාරා ඉතින් මෙතනදී සමහර විටක ඒ ආනෝපානේ නොපිනීම නිසා සමහර ඔක්කොටම කියන්න පුළුවන් මේ රූපය ගිවන් වුණාට ඒ රූපේ වෙනුවට විවිධාකාර හොල්මන් හිතට පහළ වෙන්න පටන් සමහරුන්ට සද්ද ඇහෙන්න පටන් ගන්නවා. සමහරට ආලෝකේ පේන්න පටන් ගන්න එක වර්ණ වශයෙන්. සමහරුන්ට සහැල්ලු බව දැනෙනවා. සමහරුන්ගේ අතපය නටන්න ගන්නවා. සමහරු පැද්දෙන්න පටන් අර ගන්නවා. ඉතින් මොනවා හරි ඒ රූපේ ගියාට රූප සංඥාවල් අර විටමින් බෝතලයක් අනිත් පැත්තට හරවලා හේදුවාට ඒකේ තියෙනවනේ විටමින් ගඳ. ඒක නැත්තම් අසුචි කාලයක් කරලා හොදලා ගත්තට මැටි කැටවල තියෙනවනේ අසුචි ගඳ. අන්න වගේ මේ මේ වාජනේ තාම තියෙනවා. අරකින් එන සංඥා. ඉතින් යෝගාවචරගේ හිත එල්ලෙන්න වැලක් හොයන කංගී ගහගෙන යන මිනිහා පිටුරු ගහත් එල්ලෙන්න වගේ මේ සංඥාවල එල්ලෙන්න පටන් ගන්නවා. මේ සංඥා එල්ලෙනකොට උන අම්මා ඇවිල්ලා කතා කරයි කියයි මැරිච්ච සියාත්තම්ම ඇවිල්ලා කතා කරයි කියයි දිවි ලෝකේ ගියා කියලා කියයි මම කවදාවත් දන්නේ නැති දේවල් මට තේරෙන පටන් ගත්තයි කියලා කියනවා. ඉතින් අර අර මේ හිත එල්ලෙන දේවල් අල්ලනවා. ඉතින් අල්ලන්න අල්ලන්න අල්ලන්න එයා දන්නවා මේ දේ කාම වුණත් නෙවෙයි කාම සංඥාවක් නෙවෙයි රූප කියලා මෙහෙම අත ගන්න හැම වෙන ගොරෝසු දෙයක්වත් නෙවෙයි නමුත් රූප වගේ උදාහරණයක් වශයෙන් කියනවා හීන එහෙම නැත්නම් මිරිඟුවක් වගේ ඉතින් පේන්න පටන් ගන්නවා ඉතින් අර නිත්‍ය සුඛ සුභ සංඥාවල් සහිත පොට්ටපාය සූත්‍රය ආපු නැති සංඥාවන් ගවන් කිරීමට ශික්ෂා කරන දන්නේ නැති එකන කැයි ගැණිදලා වටු ගැණි ගත්තා වගේ අර රූප අමතක කළා අර මතුවෙන රූප සංඥා අරගෙන ඇයි මේ කහ පාට පෙනුනේ ඇයි මට බෝල පෙනුනේ ඇයි මට මැද එළිය වෙලා වටේ කරවල උනේ ඇයි මට මේ දේවල් පෙනුනේ කියලා මේවා අල්ලගෙන මේ වගේ හීන විසඳන්න හදනවා මේක ජාතකේ හොයන්න හදනවා මේකේ මොකක් හරි දෙයක් ගන්න හදනවා මේක එන්නේ දෙයක් නෙවෙයි කිසිවක් නොවන එකක් අකිංචනයක් තියෙන මේකෙන් කිංචනයක් හදන්න හදනවා මේකෙන් දෙයක් හදන්න හදන මේ මොකක් හරි සංඥාවක් වෙන්නේ නැති මේක දේව මේ දිව්‍යංග ජීපිනේ ලකුණක් වෙන්නේ නැති අනාගතේ වෙන්න හදන දෙයක් වෙන. එහෙම නැත්නම් මේ මේ අම්මා මැරිච්ච අම්මා විලිවිලා මේ කැමිල්ලන වෙන්නේ නැති කියලා. ඉතින් අර මම නැත්නම් මේ මොකක්ක් කරන්න බෑ. මම ඇයින් ඕනේ මේ මැරිච්ච අම්මට උපස්ථාන කරන්න. මම තමයි කෙරුම. ඉතින් මම යා පුම්බගෙන මේ හීන වලට උපස්ථාන කරන්න හදනකොට ඉබේම තණ්හාවක් මතුවෙනවා. ඉබේම මාන්නයක් මතුවෙනවා. ඉබේම දික්කයක් මතුවෙනවා. මම ඉන්නවා. මයි ළඟටයි මේ නෑදෑය වෙන්නේ බැරි මැරිච්ච කට්ටිය. ඉතින් මම මොනවද කරන්න බෑ. ඒකට මම කෙරුමනේ. ඉතින් මේ කෙරුම කරන්න රූප සංඥා දඟලනවා. ඉතින් මෙව්වට මේ බබාලට කිරිපුවක් නැතුව කරන්නත් බෑ. ඉතින් ඉන්සා කියනවා උඹට කරන්න තියෙන්නේ මේ නානත්ත් සංඥා අමනසිකාරා. මේ රූපය ගෙවෙනකොට රූපේ හැවනල ඉතුරු වෙනවා. මේ ශරීරයේ ගෙවෙනකොට ශරීරයේ තියෙන වගේ දැනෙනවා. ඔය හිත යොදලා බලනකොට ඒක ඇල නැහැ. තව තැනකට හිතලා බලද්දී ඒකත් නැහැ. බලනකොට මේ ශරීරයේ පිට ශරීරය ඇතුළත කියන සීමාවක් නැහැ. මේක මොකද්ද ඡායාවක් තියෙනවා. දැන් පොඩි ගහලා තිබුණ මීමැස් පිටිය කපාට රුංගල විසුරාම තියෙනවා. දැන් පොදිය නෑ, වදේ නෑ. හැබැයි මීමැස්සෝ ඉන්නවා. ඒ නිසා ඒක විසිලා හිටියට මීමැස් පොදිය තියෙනවනේ. හැබැයි අර මීමැස් පොදියේ හැඩයක් පෙන්වන්න බෑ. ගුරුත්ව කේන්ද්‍රය අල්ලන්න බෑ. වේගයක් ගන්න බෑ. පොදියේ ඉන්නකොට ගුරුත්ව කේන්ද්‍රයක් තියෙනවා. ඒකට විශේෂිත බරක් තියෙනවා. ඒකට විශේෂ හැඩයක් තියෙනවා. දැන් ඇවිසිච්ච මීමැතන්ගේ මොන හැඩයක්ද? ඇවිසිච්ච මීමැතන්ගේ මොන ගුරුත්ව කේන්ද්‍රයක්ද? ඇවිසිච්ච මීමැසි පොදියේ මොන ලකුණක් පෙන්වන්නද? අරකම තමයි පතුරු ගහලා පෙන්වන්නේ. අරකම තමයි විශ්රු කරලා පෙන්වන්නේ. මේක දකින්න කැමති නෑ. ආය බලනවා අර මීමැසි පොදි වගේ එකතු කරන්න බැරිද? මේකට ගුරුත්ව කේන්ද්‍රය හොයන්න බැරිද? මේකට හැඩයක් දෙන්න බැරිද? මේකට නමක් කියන්න බැරිද? මේ මොන જાතින් හරි කරන්නේ අර සංඥාව මේ ගිවං කරන සංඥාව ශික්ෂාවක් බව බුද්ධ ශ්‍රාවකෙක් වශයෙන් පිළින කරනමුත් අපි වැඩ කරන්න හිත ආයතර විසිච්චිතේ ආය ගුලි කරලා ඝන සංඥාවක් ගන්න. ඒකත් සංඥාවක් ගන්න. ඒකකයක් කරගන්න. එතකොට මමයා ඉතුරු කරන්න බලන්නේ. එතන ඒකයක් කරනකොට ඉබේම මම හැදෙනවා. නමුත් අරක විසිරිය යනකොට ඉබේම මමයාත් විසිරිය යනවා. ඉරටු මිටියක් ලණුව ගලවපුවාම ඉලපත කියන නමට යන්නේ කූරු කියන බාට යන කූරක් කැඩෙනවා ඉරටු මිටියෙන් නම් අතු ගන්න බලා කූරින් අතු ගන්න බෑ ඒකට කෘත්‍ය සම්පාදනය වෙන්නේ නැහැ ඒ නිසා මහරට අවශ්‍ය වැඩි වෙන්න නම් මිටිය වැඳලා ලණුව ගැට ගන්න ඕනේ ඒකට ඝන සංඥාව කියලා කියනවා බුදුසසුන කියනවා කලාප සංඥාව තියාගනින් කූරු කූරු අයින් කරලා බලපන් බලනකොට අතු ගන්න බෑ එතකොට මහරයාගෙන් ඔබට ඔබට මහරයාට උඹෙන් වැඩ ගන්න බෑ හැබැයි උඹේ ගුණ වලට මුකුත් වෙලා නැහැ. ගුරු පිටිය වෙන් වෙන් වෙලා තිනවා කලාපයක් වශයෙන් ඕනෙවට එකතු කරන්න පුළුවන්. හැබැයි එකතු කරාම තිබිය යුතුයි කියලා බන්ධනයක් නැහැ. ඒ බන්ධනේ තමයි භව බන්ධනේ කියන්නේ. මේ වෙන් කෙරුවට පස්සේ මුකුත් වෙන්නේ ලනු වෙනම තිනවා ගුරු ටික වෙනම තියෙනවා. ඕනිලාට එකතු කරලා ඕන්න ගුරු මිටි හඳුනන කෙනාට කඩලා දාලා තියෙනවා. අපැත්තේ අපේ ගෙදර දවසර දෙමළ කොල්ලෙක් වැඩ කරා ඉති වත්තේ ඉන්නකොට යා කියනවා අපේ තාත්තා හැමදාම මේ ඉවරදී කැලිතුනේ ටෝච් එකක් පාවිච්චි කරන ඉතින් ඒක ගහපුවම මේ ලයිම් ඉඳලා ඒ ලයිමට වදිනවා. ඉතින් කාගරි කූඩල්ලෙක් කෑවොත් කාගටල තුනක් කරන දූවගෙන එනවලු තාත්තගා ටෝච් එක. ඉල්ලන්නේ තාත්තා ගන්න එක බැටරියක් අනිත් පැත්ත තරවලා දාලා තිනවා කන්න මේක කැඩිලයි. අර මම බලනකොට ඇතුලේ බැටරි තියෙනවා. එක බැටරියක් මාර්ගවල ඉතින් කියන්නේ වැඩ නැහැ කියලා තියලා. ඉතින් ටෝච් එක තියෙනවා අර මනුස්සයාට කියන්න තියෙන්නේ මේ ටෝච් එක වැඩ කරන්නේ. එහෙම නැත්නම් කරන්නේ බල්බ් එක ගලවලා පිච්චි බල්බ් එකක් දාලා අවිනේ අරගෙන යන්න කියන ටෝච් එක ගහලා බලනකොටපත් වෙන්නේ නැහැ. අයියෝ වැඩන්නේ ආදේශයට හොඳ ටෝච් එකක් ඕන කියලා තියලා. ඉතින් ටෝච් එක ඉතුරු වෙනවා. ටෝච් එක හොඳට තිබ්බනම් අරගෙන ගියාට පස්සේ යක බැටරිත් අරගෙන ටෝච් එකේ බල්බ්ත් අරගෙන ගෙනල්ලා දෙන්නෙත් මාස ගන්න පස්සේ. ඉතින් සමහරය ඇවිල්ලි වල දක්ෂ විදියට ටෝච් එක පාවිච්චි කරොත් වෙන්නේ ළමන්ට ටෝච් එක නැති වෙන එකයි. අපේ වෙටි පාලෙකුට යාමතුල දෙන මේ වුණ වතුර බෝතලයකවත් කැලි ටික එක විදියට තියන්න එපා වෙන බෝතලයක මූඩියක් මේකට දාලා තියන්න කවුරු තොරකම් කරන්නේ නැහැ. මේක ලස්සන තිබ්බොත් හොරකමට නෙමෙයි gediya දකින්නට උස්සන්න හිතෙනවා. මේක කෑල්ලක් කැඩලා තියෙනවනම් මේ සංඥාව කැඩලා යනවා. ඊට පස්සේ ඒක පාවිච්චි කරපෙන්නේ. ගන්නෑ. ඒ නිසා මේකෙත් බුදු දහම අපිට අපිට කියලා දීලා තියෙන්නේ කොහොම ලස්සන තිබ්බොත් ඊර්ෂ්‍යාවට ලක් වෙනවා. එහෙම නැත්නම් කවුරුද උස්සනවා. කෑල්ලක් කරගෙන කැඩිච්චාම අපේ අමල හොඳ ලස්සන කෙලි කොලි පොඩ්ඩක් ඉන්නවනේ හොටු පියන්නේ දෝ තියලා තියෙනවා. ඊර්ෂ්‍යාවට ලක් වෙන්නේ. නැත්නම් ඇස්සව කටවවා දෙනවා. මා නාවන්නේ කරන්නේ නාවන්නේ කරුවට පස්සේ පොට්ටු තියලා තිබ්බොත් පෙන්වන්නේ නැහැ කාටවත්. මොකද නැත්නම් ඇස්සව කටවවා දෙනවා. ඉතින් මේ වගේ මේකට ඉතිත් අපි ඔය මේ තියෙන ඔක්කොම කැලේ ටික තියෙනවා ගුණයක් වෙන්න දෙන්නේ නැහැ. අවශ්‍යරට ගුණ කර ගන්න පුළුවන් තමයි දන්නවා. කැලේ ටික වෙන් කරලා තිනවා අන්නේ වගේ මේ රූප තිබුණාට ඒ රූප මේක මම මේක මගේ නොවේ. මේක සුභයි මේක අසුභයි. මේක සාධාරණයි මේක අසාධාරණයි කියලා ස්ථිරසාර වෙන්න දෙන්න එපා. රූප කියන එක සුභාසුභ දන්න ධර්මතාවයක් නෙවෙයි. රූප වලට හරි වැරදි නැහැ. අපි මේ රූප වලට හරි වැරදිකම් දෙන්නේ. එතකොට ඒ හරි වැරදිකම් තියෙන එක නයි රූපේ උස්සන යනවා හරි වැරදිකම් පැත්තේ. හරි වැරදිකම් කොහෙත් නෑ රූප රූප තිබුණේ තිබිච්චාවයි කියලා මේක බලනකොට රූපේ ගියාට පස්සේ අර එහෙම නැල්ල. ඒකට කියන රූප සංඥාව කියලා. පුදුමාකාර ලෝකයක් මේකට අපි ගූඪ ලෝකය කියලා කියනවා. গুপ্ত ලෝකය කියලා කියනවා. එහෙම නැත්නම් මායාකාරී ලෝකය කියලා කියනවා. ඉතින් මායා ලෝකයක් බුදුහාමුදුරු පිළිගන්නවා. රූපේ නැතිවම රූප සංඥාව නිකන් චිත්‍රපටියේ මේ ආලෝකයේ කියලා පිටි වැඩිච්චාම එතන කොල්ල කෙල්ල ඉන්නවා නළුවෝ ඉන්නවා දුෂ්ටියෝ ඉන්නවා මල්කුම තියෙනවා චිත්‍රපටයක් කරනවා මොකද එතන සීන ප්‍රක්ෂේපණයක් විතරයි අඩු ගානේ සෙලුලොයිඩ් එකේවත් නැහැ අඩු පිටිමි ඒකෙත් තියෙන ඡායාවක් විතරයි. මෙතන ගිල්ල වැදුනට පස්සේ දැන් තියෙන ත්‍රිමාන රූප චිත්‍රපටි පෙන්වන්න ගියාම ඒ රූප ඇවිල්ලා ඇඟේ හැප්පෙනවා. පැසර වෙන්නේ හිතනවා මේ රූප ඇවිල්ලා ඇඟේ හැප්පෙනවා. මොකද ඒ තරම් 3D පෙන්වනවා. නමුත් කියනවා මෙහෙම එකක් තියෙනවා. මොඩයා මේකේ බාලාලාපනයක් දෙන රස වින්දට මේකේ තියෙන හිස් බව බලපං. මේකේ තුච්ච බව බලපං. මේක හරහා අත දාන්න පුළුවන්. ඉතින් ඥානෙ විදෝකං හරහා බලපං. හරහා බලනකොට ඔය පේන කාමයට අතහැරලා ආපු උඹට කාම සංඥාවත් ගිවන් කරපු උඹට මේ රූපේ ආනාපානියත් ගිවන් කරපු උඹට මේ රූප සංඥාවෙන් ඇවිල්ලා මෙච්චර වද දෙනකොට මේ හික්මියන් රූප සංඥානං සමතික්කම්ම සමතික්කම් කියන්නේ විනිවිද බලපං රූප සංඥාව හරහා බලපං නානත් සංඥානං අමනසිකාරා මේ නේන දේවල් වලින් අපිට බහුරූකෝලම් පෙන්වන්න හදනවා මොන එකක් ඇල්ලුවත් ඇල්ලුවා දකින්න දකින්න හැමදේම හොඳට දැනගන්න ඕන මම කාමයේ කාම ගුණ ගිවන් කරන කොච්චර පාවා දීමක් පාවා දුන්නා. කොච්චර දානයක් දුන්නාද. ඊට පස්සේ කාම සංඥාව අයින් කරන කොච්චර පරියන්ක පාවිච්චි කරාද. දැන් කාම සංඥා අයින් කරන්න ගත්තේ මම රූපේ. කය එහෙම නැත්නම් ආස්වාස් පස්සාරයි. දැන් ඒක ගෙවුනට පස්සේ නානත් සංඥා ඉන්න පටන් ගන්නවා. ඒ නානත් සංඥා මනසිකරණය කරන්න කියලා මේ මුකින් මේක නියෝජනය කරන්න මොකද්ද කරන්න ගත්තොත් ඉතින් මේ මනුස්සයාට දිග ගමනක් ආපසට ගිහලා කාමයට මෙනකම් යනවා. මෙතෙන්ට යනකම් ගෙවම් කරපු මේ නානත් සංඥාව අමනසිකාරණ ඊටට තේින්න පටන් ගන්නවා මේක විනිවිදපු ගමන් පේන්න තියෙන්නේ අනන්ත වූ ආකාශය. ඒ පරිච්ඡින සීමා පරිච්ඡින සීමාව කොට ඇත්තරම නෑ. මානසික සීමාවක් තියෙන්නේ අනන්ත ආකාශයක් තියෙනවා මේ ඔක්කොම දඟලන්නේ හයිඩ්‍රජන් පුරෝ බැලුම් ටිකක් කරකෙන කාමරයක් වාගේ බැලුම් කරකෙන හිසවකාරය. යට හිස් අවකාශය කවදාකවත් පේන්නේ නැහැ බැලුම් තියෙනකම්. මේ බැලුම් හරහා බැලුම් තියෙද්දී බැලුම් හරහා නැත්නම් බැලුම් ටික දැසි කුලම් බහලා බිමට ගියාට පස්සේ අවකාශය දකිනකොට අපිට පේන්නේ පාළුණයි ඒක. පාටි ගතියක් නැහැ. උච්චව සිටියක් නැහැ. බැලුම් නැහැ. පාළුණයි කියන නමුත් රචනන්සේ ක්‍රමයෙන් අන ආකාශයට පෙන්වන ආකාශයේ තියෙන ලස්සන සුන්දර ගතියක් අජට අනන්ත කියලා. අජට කියන ආකාශයේ ගැට නැහැ. ආකාශයේ සීමාවක් නැහැ. ඉතින් මේක කාලකන්‍යයට තියෙන්නේ අල්ලන්න දෙයක් නැහැ පාළුයි කියලා. සත්පුරුෂයාට තියෙන්නේ මේකේ ගැට නැහැ. ගැට නැගෙන අන්තෝ ජටා වහිසිතා ජටාය ජටිතෝ පජා. මිනිස්යා ඇතුළත් ගැට පිටත් ගැට. ගැටෙන් ගැට වැටලා ජීවත් වෙන්නේ අවකාශයේ අජටයි. අජට අවකාශය කියලා කියන්නේ අනන්තයි. ඒකේ සීමාවක් නැහැ. ඒකේ මේ ඥාන පිරිම් ભેදයක්, උඹ මම ભેදයක්, ලංකා විද්‍යාව ભેදයක්, සිංහල බෞද්ධ දෙමළ ભેදයක් මොකක්වත් නැහැ. මේ අනන්ත ආකාශය මේ ශික්ෂාව හරිපාට ගරු කරන කෙනාට නම් ඉතිරකට බව සාන්තියක් ඇති වෙනවා. කාලකඥයාට අශප්පුරුෂයාට අපණ්ඩිතයට පෙන්නේ පාළු වුණා, තනි වුණා නිකන් නිකන් ඉන්නකොට හොදි බොනවා, හොදි ඇල්ලතර වගේ. පණ්ඩිතයා දන්නේ ඇල්ලතර තමයි හොඳම දේ ආනියෝගේ අනන්ත ආකාශයට දාන්න පුළුවන් නම් එයාට කියනවා ආකාශය අනන්තය නම් වූ ආයතනේ ආකාසානං ඡායතනේට උපසම්පජ්ජ විහෙරති. ඒකට යාර පේන්න තියෙන්නේ මේ කාමගුණ නැහැ, නීවරණ නැහැ, ඒ නීවරණ උලුප්පාදානගත රූපත් නැහැ, ඒ රූප විතරස් තියෙන හේවණලිත් නැහැ, අනන්ත වූ ආකාශයේ ඉන්නවා කියලා. අනන්ත වූ ආකාශයේ හිටියට අනන්ත ආකාසානං ඡායතන සුකුම සත්‍ය සංඥාවට ගියාට අනන්ත ආකාසානං ඡායතන සුක්ම සත්‍ය සංඤී වෙනවයි කියලා කියන්නේ නිවන්ගාමි යෝගාවචරය විතරයි ඒක අඳුරගන්නේ. මම දැන් ඉන්නේ ආසවල් දේ කියලා දන්නේ. නැත්තම් අපි ඇත්තටම ඉන්නේ උග වෙලාවට එතන. දන්නේ නැහැ. අපි අර එන දෙයක් ගැන බලාපොරොත්තු වෙන්නේ. ඒක කියලා තියෙනවා වෛශ්‍ය ස්ත්‍රියව නැත්නම් සොරසමියෙක් බලාපොරොත්තු වෙන ස්ත්‍රියව තමන්ගේ ස්වාමියා ගෙදරින් ගිය ගමන් ගිය ඇතුලේ තනියෙම ඉන්නේ දොරේ ලෑලි දෙක අස්සින් එළිය බලාගෙන කවුද ඉන්නේ කියලා. ඊගාවට එන ස්වාමී හොරසැමියා ගෙට ගන්න බලාගෙන ඉන්නේ යා. ඒ නිසා කොයි වැඩ කෙරුවක්වත් දොරේ යටත්දාරෙන් හරි අතර අතර තියෙන ලෑලි දෙක අතරින් සොරසැමියා ගෙට එනකොට සද්ද නොකර ගෙට ගන්න බලාගෙන ඉන්නේ. ඒ වගේ තමයි අපේ හිතත් හොර ගෑණියක් වගේ. මුඛා කරි පිටක කුණු කන්දලයක් වෙනකම් බලා ඉන්නවා. අර ඇතුලේ තියෙන විවේකයේ ඇතුලේ තියෙන gedara වැඩ කරගන්න තියෙන අවස්ථාව පාවිච්චි කරන්න. ටික සුපිනි ජාතිකී සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා. අපේ හිත එක්ක රූප සංඥා ඉල්ලනවා. නැත්තම් රූප ඉල්ලනවා. නැත්තම් කාම සංඥා ඉල්ලනවා. නැත්තම් කාම ගුණ ඉල්ලනවා. දැන් බුදුජානන්සේ සංඥා මාර්ගේ කාම ගුණ, කාම සංඥා, රූපය, රූප සංඥාව සමතික්කිරුවට පස්සේ තියෙන අනන්ත ආකාශයේ බුදුජානන්සේ පෙන්වන්නේ කෙලස් නැති තැනක්. ශික්ෂාවෙන් පත්වන තැනක් අන්නේ විදිහට ඒකේන යම් රූප සංඥාවක් තියෙනවා ඒක ඉක්වන ආකාසානං ඡායකට එල්බ වාසය කරනවා ඉතින් මේක දුන්නට බාරගන්න සෑහෙන මම යන්නේ කොහෙද කියන එක දැනගෙන යන්න නැත්තම් නැතත් බාහන කරොත් මෙතෙන්ට යනවා නමුත් ඒක මේ වක්කාරයක් විදිහට තමයි පේන්නේ බයක් විදිහට තමයි පේන්නේ අසරණ බවක් විදිහට මම මොකද කරන්න ඕනේ කියලා මොකද කරන්න ඕනේ? Taman දැනගන්න ඕනේ මේක නොදැන ගිය පාරේ මෙන්න මේ ටික වෙන බව. නැවත නැවත පාවිච්චි කරලා සාකච්ඡා කළොත් ඊට අනිත් දවසේ තේරෙන පටන් ගන්න මේ ගුරුසු තැනක සිට සිවුම් තැනකට කියනවා. දන්නා තැනක සිට නොදන්න තැනකට ගියා. මම මෙයා ඉන්න තැනක ඉඳලා මම මෙයා තුනී වෙන තැනකට ගියයි කියලා ඒ වෙලාවට සරුවචනාංශේ මෙතන මේ කියන රූප කර්මස්ථානයේ නැත්නම් රූප ධානය ඉක්මවලා අරූප ධානයට යනකොට ඒවම්පි සික්ඛා ඒකා සංඥා උප්පජ්ජಂತಿ සික්ඛා ඒකා සංඥා නිරුද්ධಂತಿ. මේ මේ ප්‍රයත්න නිසා ශික්ෂාව නිසා රූපය අමතක කළ රූප සංඥාවට ආව රූප සංඥාවත් අමතක කළා ආකාශයට ගියා. ඒ කවදාවත් කාම ගුණයන් වල ඉඳලා අවකාශයට යන්න බෑ. තියෙන්නේ නම් ඒ දෙක ළඟ ළඟ තමයි. නමුත් හරියටම ස්ටාර්ට් එකේ ඉඳන් টপ ගියර් එකට දාන්න බෑ. টপ ගියර් එකට දාන්න ඉස්සෙල්ලා ෆස්ට් එකට දාලා සෙකන්ඩ් එකට දාලා තර්ඩ් එකට දාන්න. සමහරුණා සෙකන්ඩ් එකෙන් පිට කරනවා. වාහනේ තියෙන පල්ලමේ නම් තර්ඩ් එකෙත් පික් කරතයි. টොප් එකට දාන්න පුළුවන් ඒත් එක්කම. ඒ වගේ මේ සෙල්ලම දාන්න ඒකට කියනවා ධාන ක්‍රීඩා කියලා. ධාන ක්‍රීඩා දාන්න කරන්න පුළුවන්. කෙලින්ම තමන්ගේ ඉන්න තත්ත්වය බලලා එන්ජින් එකට නොක් කරන්න දෙන තුර ස්ටාර්ට් කර ගන්න පුළුවන්. නමුත් උගන්වනකොට උගන්වන්නේ පළවෙනි ගියර එක මොකද උගන්වනකොට ගාක් කළාට තැන්නේ තියලා තමයි කාර්ය උගන්වන්නේ. 1 2 3 4 පිළිවෙල තමයි යන්නේ. නැත්නම් ඒකෙන් සීමා කරන්න එපා. කිසිම 1 2 3 4 නැතුව කෙලින්ම টොප් එකට දාන්න පුළුවන් දෙන්නයි ලෝකේ හිටියේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මොග්ගල්ලාන ස්වාමීන් පුත්‍ර ජානසී විතරයි. අනික කාටවත් බෑ මේ විදිහට කරන්න. අනික කට්ටිය මේ 1 2 3 4 පිළිවෙල තමයි යන්නේ. මේ දින කොච්චර පුරුදු කරලා තියෙනවද කියනවනම් මේ චතුර්ථ ධානයට එන්නේත් නැතුව එක එක මේ අරුප ධානයෙන් ධානයට පයින්න පුළුවන්. එහෙම නැත්නම් ඔය මුච මේ නාගරාජයන් দমনය කරන්න, යක්ෂයන් দমনය කරන්න මේගොල්ලෝ ගාව මේ ඉන්ද්‍රජාලය තියෙනවා. ඒ තිබිච්ච නිසා ඒක නැති කෙනා ආපුවාම චප්ප කළා දානවා. තියෙන කෙනාට මොනවත් ඕනේ නැහැ. එකින් එකට එකින් එකට පයින්න පුළුවන්. ඒ ශක්තිය තියෙනවා. මොකද මේ කාමේ නෙවෙයි ඒගොල්ලෝගේ කරන්නේ. කාම සංඥාවක් නෙවෙයි. රූපයක් නෙවෙයි. රූප සංඥාවක් නෙවෙයි. ඒක ඉක්මවල ගිය ලෝකයේ හසුරු කරනකොට ඒකේ කිලෝරක් නැති දක්ෂකම් පුරුදු කරා. ඒ දක්ෂකම් සඳහා කරන තියෙන මේ ලබාගත් දේ නැවත නැවතත් නැවත නැවතත් කිල කෝටි වාරයක් පුහුණු කරන්නට පේන්නේ ඔය අඹේ ගහේ තියෙනවා ඔහේ තියෙනවා වගේ. ඒක දන්න මිනිහ දන්න මේකට කිරි වදිනවායි කියලා කියන්නේ. ගහේ ගෙඩිය ඉස්සලා ලොකු වෙනවා. ලොකු වෙනකොට සෛල හැදෙන්නේ බොහොම ජලයේ පිරිච්ච බොළඳ සෛල. සෛල ආවට පස්සේ කිරි වදිනකොට ඒ සෛල ජලය අයින් කරලා ඒකේ පෝෂ්‍ය පදාර්ථ තැපපත් කරනවා. ඒ වෙලාවේදී ගහෙන් කැඩුවොත් කදාකත් ගහේ දිච්ච ගෙඩි කණ්ඩාම් වෙන්නේ ඇඹුලට කණ්ඩ වෙන්නේ. එහෙම තියෙනකොට පේන්න තියෙනවා දැන් මේක බහුල කණ්ඩීඩ තියෙනවා කෙට කටට කෙලවුනනවා මොකද කරන්නේ කියලා. මොනවක්වත් කරන්න නෑ ගහේම තියෙනකොට කිරි වැඩිමක් වෙනවා. මේක තමයි මේ රිච් එකම කියන්නේ. මේකට භාවිතාව කරනවා කියන එක. මේකට බහුලීගත කරනවා කියන්නේ. මෙන්න මේ විදිහට ඒකාසික්ඛා සංඥාව, සික්ඛා ඒකා සංඥාව, පඤ්ඤාන්ති සික්ඛා ඒකා සංඥා රිද්දන්ති අයම්පි සික්ඛාති අවෝච භගවා. බුදුන් කියන මෙන්න මේකටයි මානේ ශික්ෂාව කියන්නේ. මේ හමුදාවට ගිහිල්ලා වම දකුණ කරන එක ශික්ෂාවක් තමයි. ඒවට කියන්නේ කායික ශික්ෂා. මෙතෙන්ට ගියාට පස්සේ මේ කායික ශික්ෂා මුලින් අපිට ඕනේ ලක්මන් කරනකොට පරියන්ක පැයක් එක දිගට ඉන්නකොට නිතිපත කාලහටරක් කරන්න යනකොට ලොකු ශික්ෂාවක් ඕන. නමුත් මේ කියලා කියන්නේ ඒ ශික්ෂා කාමයේ ගුණ රූපයේ ගුණ රූප සංඥාට යනකොට මේ ලබාගත් දේ නම කියලා. තනින් තනට යන්න පුළුවන් මට්ටමට දියුණු වෙනවා. ආනේ දියුණු කරගෙන දියුණු කරන යනකොට මෙයාට යම් දවසක මේ අවකාශයට ගියාට පස්සේ කිසිම වර්ණයක්, සටහනක්, ආකාරයක් තියෙනවා. ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඒක ඉක්මවන එකයි මට ප්‍රශ්නේ කියලා අවකාශය ගත කරන්න පුළුවන් ගතියක් එනවා. ඒක නිකන් මේ පොළොවේ කුරුසට ගිහිල්ලා අජට අවකාශයට ගිය අජට අවකාශ යානයක් වගේ පොළවක් තියෙනවා. ඒකේ තියෙන අනිකුත් වස්තුන් අතර එකක්. දැන් මෙතෙක් නම් පොළවේ පර්චස් එකක් ගන්න රුපියල් ලක්ෂ 10ක් විතර ඕනේ. මෙහිදී හරි අමාරුයි මේ ගාලු පාරායිනින් ඉඩම් අකර පොච් එක ගන්න. අජටවකාශයට ගිහ ලෝකෙ දිහා බලනකොට අයියෝ මේකට දඟලපු දඟලිල්ල. මේක ලෝකෙ තියෙන අනන්ත අප්‍රමාණ මේ පුංචි තූවිලි කඳුලකින් එකක් විතරයි. ඒක ලංකලේ ඒකට ගියාට පස්සේ අල්ලපු විතරත් එක්ක රණ්ඩු. අර ඈතට ගිහිල්ලා ඒක දිහා බලනකොට පේනවා අයියෝ ගෝපනෝ ගෝ මේ වලක ඉඳගෙන ගූ කාලයකට රණ්ඩු කරනවා වගේ අනී මේකේ ඉන්නකම් මං කරපු රණ්ඩු. ඈතට ගිහිල්ලා බලනකොට අර පුළුල් දර්ශනයේ තමයි මේක පේන්නේ. අහන්නේ වගේ මෙයාට තේරෙන පටන් ගන්නවා මේ අවකාශයේ ඉන්නකොට මේ අර පෘථිවි වගේ එක ඉඳගෙන මේ සිංහල බුද්ධ ආගම නැත්තම් අර ඉඩම් කාර්යම් කියලා මේ නම්බුනාම ලබන්න කරන දේ මොන්න තරම් ආතතිගතද මොන තරම් අසහනයට දුදිනවද දැන් ඒකෙන් අයින් වුණාට පස්සේ ගැට අනන්තයි ඕන තරම් මේ අවකාශය තියෙනවා කියලා මෙන්න මේ විදිහට රූප සංඥාවත් රූප සංඥාව සමතික්‍රමණය කිරීමත් නැත්නම් රූප සංඥාව කියවලා ආකාශයට යෑමත් කියන මේ වෙනස දකින්නේ විඥානය. ඒසට අවකාශයට ගිය කෙනාට ආකාශයට ගිය කෙනාට තේනවා දැන් මම විවේක වෙච්ච බව දැනගන්නේ විවේකයට වැඩි එකකින්. විවේකයට බෑ විවේකයේ දැනගන්න විවේකයට දැනගන්න නම් අවිවේකයේ සහ විවේකයේ වෙන් කරන ධර්මතාවයක් තියෙන්න ඕනේ අන්නේ විවේකයේ වෙන් කරන ධර්මතාවයට විඥානය කියනවා ඒ වුණා විඥානයේ අවකාශයට වැඩිය සියුම් අවකාශයට වැඩිය බලධාරී ආකාශයට ප්‍රාගවතික තියෙන කියලා මේ ආකාසානං ඡායතනේ ඉඳලා රූප ධානයක ඉඳලා ආකාසානං ඡායතන කියන අරූප ධාන මාරු වීම සංජීව බව වෙන්කොට දැනගන්නේ විඥානය නිසා එයා විඥාණයට හිත දානවා. එතකොට තමයි පේන්න තියෙන්නේ සියල්ල මනසින් සිදුවෙන දේවල්. දෙයක් ඇති බවත් මනසයි කියන්නේ දෙයක් නැති බවත් මනසයි කියන්නේ ඇති දේ හොඳයි කියන එක පුතඥය කියනවා නැති දේ හොඳයි කියන බුදුහාමුදුරුවෝ කියනවා මේක වෙනසක් තියෙන්නේ මතවල වෙනසක් පමණයි අගයන් ආඩම්බර වල විතරයි ඒ නිසා දේවල් වල නෙවෙයි වෙනස තියෙන්නේ දේවල් වලට අපි දෙන අගයන් ආඩම්බරයන් වල බුද්ධ ආදී උත්තරවන්නාන්සල නැති බව වගේ කරනවා පුතඥය එහෙම නැත්නම් අන්ධ පෘථග්ජනයා ඇති බව වගේ කරනවා ඊට සර්වචන් වහන්සේට ඇති බව වදයක් කරදරයක් කෙලේශයක් පෘථග්ජනයාට නැති බව වදයක් කරදරයක් කෙලේශයක් නිසා විඥානයේ සෙල්ලමක් තියෙන මේ නිසා විඥානය අනන්ත ආකාශය නෙවෙයි ඒකට ගියාට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා මේ විඥාණයට ඕන නම් ගෑනි මිනිහා කරලා වෙන්න පුළුවන් සතරපදාය කරලා වෙන්නත් පුළුවන් ඕන මැජික් එකක් කරතයි. අපි මෙතෙක් කල් හිටියේ ආස්තිකත්වයේ අල්ලගෙන. ඉන්ද්‍රියන් අරමුණු කරගත්ත, සුඛාස්වාදී අරමුණු කරගත්ත ආස්තිකත්වයේ අල්ලන්නේ ඒකට අපිට තොරම් පිට තොරම් ගහතයි. දැන් තේරෙනවා මෙතෙන් ආවට පස්සේ අරූප ධානයට ආවට පස්සේ බුද්ධ ආදී උත්තරනාංශලා පෙන්වන මේ යමක ආස්තිකත්වයට සාපේක්ෂ නාස්තිකත්වයක් තියෙනවා. රූප ධර්ම වලට සාපේක්ෂව අවකාශයක් තියෙනවා. මේ දෙක වෙන් කරන්නේ වෙන් කරනටත් වැඩිය මේ දෙකේ අගයන් ආඩම්බරයක් දෙන්නේ විඥානය. රූප ධර්ම අගයයි කරන මිනිහට මේ මුළු ලෝකෙම දුන්නත් නැහැ. ඒත් තව කෙනෙක් ඉන්නවනේ ඒක යටපත් කළා මේ කෑල්ල ගන්න. එයාට ඕන කරලා තියෙන දේ නෙවෙයි තව කෙනෙකුට ඉක්මවල යන එක විතරයි. ඉතින් මේ ඉක්මවා යෑම තව කෙනෙක් ඉක්මවා යෑම අසහනෙ මුල. එහෙම නැත්නම් ආතතියේ අශානේ මුල. ඒ නිසා අවක අනන්ත වූ දෙයකට ගියාට පස්සේ යාට තේරෙන්න බඩ ඉක්මවාට දැනෙන්නේ මේක නිතරම ජාතක මේ බලාතක ශේෂ්ඨී කවුරක් අන්න සටන් කරන්නේ. විරුද්ධවාදියෙක් නෑ. ඍෂිසේ ගත කරන්න පුළුවන්. ඉතින් ඒක අගය කරන්න නැත්නම් මොනව කරන්නේ? ඒක පහළුවක් කියලා කියන මොනව කරන්නේ? ඒක කම්මැලිකමක්, කොන්විල්ලක්, තනිවිල්ලක්, රහෙන් අයින් කිරීමක් කියලා කරන්න පටන් අරගත්තොත් විඥානේ අනන්ත අප්‍රමාණ වාසිය ලැබෙනවා. ඔබට මම අරක දෙඤ්ඤා, මේක දෙඤ්ඤා කීලිවල රූප ධර්ම වල අර අසුචි ගොඩේ තියෙන තව අසුචි කැලක් වෙන්නලා. මම මේක දෙන්නම් මම මම වෙමි කියපන්. මේක මගේ කියපන්. මේක මම කියපන්. ඉතින් අපි මේ කාලා තියෙන කැමන පේනවනේ. විඥානයවිල කියලා කියනවා. උඹට මම කියපන්, මගේ කියපන්, මගේ ආත්මේ කියපන්. උඹට අරක වෙනකොට මේක දෙන්න. කහ පාට වෙනකොට නිල් පාට. නිල් පාට රතු පාට. රවුම් වෙනකොට හතරක් දෙන්න. ඉතින් අපි එකින් එකට එකින් එකට තට්ටු මාරු කර කර අර විඥානයේ පදේ කටපාඩම් කරන කටපාඩම් කර කර යනවා. ඒ බුදුජානනාංශේ නන්ද කුමාරයාට සුරංගනාවියක් පෙන්නලා ජනපද කල්යාණිගේ தත්ත්වෙ පෙන්වුවාට පස්සේ ඒ කිව්වේ මගේ දැකපු අර පුරුටු වෙන්දිරියක් වාගේ ජනපද කල්යාණිය කියලා. ඉතින් ඒක නැත්තම් ජනපද කල්යාණිය ඒ වගේ හිටපු හොඳම ලස්සන කාන්තයි තියෙන නන්ද කුමාරට හිත ගලවන්න දෙයක් නැහැ. ඊට වඩා හොඳ එකක් පෙන්නපු ගමන් පේනවා මේක නිකන් අර පිච්ච පිච්ච වෙන්දිරියක් වාගේ. නමුත් ඊට පස්සේ මේ ඔක්කොම ලහන්න පටන් අරගත්තට පස්සේ මෙච්චර දවසට පැය 8ක් භාවනා කරන්න පැය 14ක් භාවනා කරන්න සුරංගනාවියක් සඳහාද කියලා ඒතරත් වසවිල්ලජාවක් එන්න පටන් අරගත්තා මේ කී කී අතල්ලා ඉන්නට භාවනා කරලා කට්ටි අහනවා හම්බුණාද දැක්කද නන්දා හමුදුරන්ට කාගෙන යන්න දැන් ඒ වෙලාවේ මේ ධනපත කල්යاني ආව නම් ඒකිට අහන්නේ දැන් මාව දාලා ආවේ ගණ්ඩනේ හම්බුණාද කියලා හම්බුණත් විල්ලජයි හම්බුනේ නැතත් විල්ලජයි ඒ වගේ මේ ආකාශය දැකලා මේ ආකාශයේ තියෙන කුණු ආකාශයේ දූවිලි ටික රූප කියලා ඒකට රණ්ඩු කරපු ලෝකයක ඉඳලා දුවිලි නැති පිළිසිල් තන හොඳයි කියලා බුදුහාමර කියන බණ තේරුම් ගත්තට පස්සේ අපේ දැනුමට මොකද වෙන්නේ? අපේ ඉන්ද්‍රිය ඥාණයට මොකද වෙන්නේ? අපේ අගයන් ආඩම්බරයට මොකද වෙන්නේ? මොකද අගයන් ආඩම්බරයෙන් බිම දාන්න එපා. ඒක සූක්ෂම දෙකෙන් ප්‍රතිස්ථාපනය කරනවා. ප්‍රතිස්ථාපනය කළා මේ දේ බෙදන මේකදී හැම වෙලාවෙම අයිය වෙන්න හදන විනිශ්චය දෙන විඥානයේදී ආ බැලුවා නම් ආට තේරෙන පණ ගන්නවා ආකාශයේ නෙවෙයි අනන්ත විඥානයයි අනන්ත මේ නිසා වෙනවම නිකායක් ඇතුණා විඤ්ඤාප්ති මාත්‍රතා සිද්ධි කියලා. ඒකෙන් කියනවා මුළු ලෝකෙම වන්නේ විඥානය. විඥාණයෙන් තමයි මේ තේරෙන්න අවල තියෙන්නේ. ඒ නිසා විඥාණය මාපු ලෝකේ විඥාණي නෑ. විඥාණය තියෙන්න බෑ. අම්මට පුළුවන් දුවෙක් වදන්න අම්මට අම්මා වදන්න බෑ. ඇහැට පුළුවන් මුළු ලෝකෙම දකින්න නමුත් ඇහැට ඇහැ දකින්න බෑ. ඒ නිසා විඥානේ වගේ කිසිම දෙයක විඥානයක් නෑ. ඒක අජීවී. ඒක අනාත්මයි. ඒක ධාතු මතකයි නිසත්තයි නිජීවයි ශුන්‍යයි. මේ විඥානේ තමයි කියන්නේ මේක රූප මේක අරූප රූප ඇල්ලුවොත් තුව නාස්ති සුන් නාසමපෝ. රූප අරූප ඇල්ලුවොත්. එහෙනම් රූපය ඇල්ලපංගෙන ඉතින් මෙතකල් ඇල්ලුවා. උදාහරණ දෙකේන රූප කියන්නේ දූවිල්ලක්. රූප කියන්නේ කක්කා. රූප කියන්නේ විස බීජ. ගෑ වුණොත් ඉවරයි. මේ අරූපේ තියෙන්නේ. ඉතින් ඊට පස්සේ විඥාණයට සම්පූර්ණ උඩු යටි කුරුකීමක් වෙනවා. උඩි කටු වීමක් වෙන්න ඉස්සර වෙලා තේරුම් ගන්න ඕනේ මේ ලෝකයක්ම වාපෑම, මනෝපුබ්බංගම, මනෝසෙට්ට, මනෝමේදයක්. මේ මනෝමේදේ රූපල්ල ගත්තොත් අරුවට වැඩිය මේක ලොකු වෙන්න හැමදාම උරුට්ටු. අරූපය අල්ල ගන්න, අවකාශය අල්ල ගන්න බුදුහාමි කියන්නේ අවකාශයේ රණ්ඩුවක් නැහැ. ගැට නැහැ. අනන්තයි. උදේකින්ද යන්න ශික්ෂාව දැනගන්න. ශික්ෂාව කියලා කියන්නේ අපි මෙතෙක් ගෙනාවු අගයන් ආඩම්බරට තුෂ්ණ දෙකකින් කියලා විශ් කරන්නේ නැහැ. අගයන් ආඩම්බරට වඩා සියුම් දෙකකින් ප්‍රතිස්ථාපනය කරනවා. ඒක තවත් සියුම් දෙකකින් ප්‍රතිස්ථාපනය කරනවා කර කර යනකොට ඕකට බුදුහාමුදුරුවෝ ශික්ෂාව කියන නිසා විශ් කරන්නේ යමක් නොදකින් නොපත කියලා නෙවෙයි. ඊට වඩා හොඳ දෙයක් හම්බෙච්ච නිසා අපි අපි දන්නවා ටික දවසකින් අර හොඳ දෙයට වඩා හොඳ දෙයක් හම්බෙන්නේ. එතකොට මේ හොඳ දෙයත් මේකෙන් අයින් වෙනවා. එතකොට විඥාණයට ගියාට පස්සේ ඒක නට ලෝකේ පේන්නේ ශූන්‍ය විදියට තමයි. ලෝකේ කියන්නේ ඉන්ද්‍රිය ගෝචර දෙන්නේ. ලෝකේ කියන්නේ රූපෙනේ. මේක ශූන්‍යයි. මොකද ශූන්‍ය වෙන්නේ මොකද මේක විඥානයේ විසින් මවන්නක් නිසා විඥානේ තියෙන්න බෑ ඒකේ. එහෙන් දකින්න දෙයකට කවදාකවත් හැපෙන්නේ නැහැ. ඒක ඇහැ පෙන්නලා නෙවෙයි මේ ගේම ගෙනියන්නේ. ඇහැ බලන්න වෙනම ප්‍රතිරූප ප්‍රතිබිම්බයක් ආවේ ප්‍රතිබිම්බේ දකින්න අපිට ආදාශයක් අවශ්‍යයි බුදුන්ස තමයි මේ ආදාසය කියලා බෙන්නේ විඥාණයට මුණට අල්ලපන් කන්නාඩිය අල්ලලා බලපන් උඹ නේද මේ ඇති දේ හොඳයි කියලා කියන්නේ ඇති දේ කියන්නේ දුවිලක් නම් අජ අබ්බා අබ්බෝගාදෝ බබ්බජා සම්බාධෝ කරාවාසෝ ජරා රජාපතෝ මේ කරාවාසේ සම්බාධ සහිතයි ගැට සහිතයි රජාපතෝ දුවිලයක තුෙන්න තනක් දුවිලි වහලා තියෙන තනක් අවකාශයේ දුවිලි හිටින්නේ අවකාශයේ දුවිලි හිටවන්න බෑ ඒව එහෙම පැත්තකට යනවා. ඉතින් ඒ නිසා අවකාශය අගය කරන්න පටන් ගත්ත කෙනාට පේනවා අවකාශය අගය කරන්න නම් විඥානයේ අගයන් ආඩම්බරය වෙනස් කරන්න. විඥානයේ සංඥාවල් වෙනස් කරන්න. සංඥා වෙනස් කරන්න අම්ම මුත්ත ඉවත් කරන්න. ඒකට අවකාශයට දෙඩි ලොක්ක විඥාන. ආන්නේ වෙලාවේදී ආ සම්බසෝ ආකාසානං ඡායන සමතික්කම්ම විඤ්ඤාංච විඤ්ඤාං විඤ්ඤාං විඤ්ඤාණං ඡායතලං උපසම්පජ්ජ විහෙරති. ඒසොත් මේ අවකාශය දැකලා අවකාශය දකින්න හිත දකින්නවා කියලා අපි සිංහලෙන් ඔකට කියන්නේ. ඒකට කියන්න තියෙන්නේ ලෝකේ නාම රූප තමයි. මෙතෙන් දැනෙන රූප නැති නාමයක් විතරක් තියෙනවා වගේ පේනවා. මේක ආනාපාන සති භාවනාදී කියනවා චිත්ත පරිසංවේදී අසසී සාමිති සික්කති චිත්ත පරිසංවේදී පසසී සාමිති සික්කති කියනවා හිතම සංවේදනය කරනවා. හිතමයි සියල්ලම. ඒක රූපයක් පේනොනම් හිත වැටුණා. රූපයක් පේන්නේ නැත්නම් හිත අනන්තයි. ඒක ඔය ක්වොන්ටම් ෆිසික්ස් වල ඒ දැනගත්තේ ශ්‍රෝණින්ජන් කියන මිනිස්සයා දැනගත ලෝකයේ තියෙන ශක්තිය අනන්‍යතාවයක් නැති එකක් විඥානේ වැඩිච්ච ගමන් ඒ ශක්තිය ද්‍රව්‍යයක් බවට පෙරලෙනවා විඥානේ හැප්පුණේ නැත්තම් ශක්ති ශක්තිය වශයෙන් තියෙනවා Schrodinger energy wave will collapse into matter whenever විඥාන whenever consciousness interact ඒක මේ දෙයක් නොකිසිවක් දෙයක් කිසිවක් බාටපත් කිරීමේ වෙනස ඇති කරන්නේ විඥාණය කිසිවක් නොකිසිවක් බාටපත් කරන දේත් අගේ කරන්නේ විඥාණය කියවම කාරණාවක් එක තේරුම් ගන්න අමාරුයි කියන්න තියෙන්නේ කිසිවක් අගේ ආඩම්බරය කරම හිටපු හිත විඥාණය දැන් නොකිසිවක් අගේ ආඩම්බර කරන්න පටන් ගන්නවා නොකිසිවක් නැදකින් නොපතන් කිය කිය හිතපු හිත දැන් නොකිසිවක් තමයි ලෝකම ජාග්‍රහණය කියලා කියන පටන් ගත්තාම කිසිවක් නැති කිරුවා වගේ නොකිසිවක් ඇති කිරුවා වගේ. ඇත්තටම එදත් කිසිවක් කිසිවක් දෙකම තිබුණා. අදත් කිසිවක් නොකිසිවක් දෙකම තියෙනවා. අගේ ආඩම්බරේ වෙනස් තමයි මේක තමයි සංඥාව කියලා කියන්නේ. හඳුනා ගැනීම කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් කියනවා බොත් එක්කල් හඳුනාගෙන හිටියේ විෂ බීජ ටිකක්, දූවිලි ටිකක්, කුණු ටිකක්, ඇහැට වැටි කුණක්. දැන් ඇහැ හොදලා බලපන්. කුණු අයින් කරලා බලපන්. ඇහැ හොඳට වැඩ කරනවා. අනිත් වගේ ආකාශය අයින් කරන්න නම් ආකාශයෙන් පිටිපස්සට රඩියක් තියලා බලන්න ඕනේ. මේ ආකාශය සහ රූප ධර්ම අතර දෙක දෙකට බෙදලා ආණ්ඩුව කරගෙන මේ මේ කුප්පකම කරන්නේ විඥානය. විඥාණය පෙන්වනවා ආකාශය අපි දැකලා නැහැ. ඒක සුද්ධ කරලා පෙන්වන්න ඕනේ. මේක ආකාශය මේක ද්‍රව්‍ය. දැන් ඔබ බලපන් මෙතෙක් කල මේ ද්‍රව්‍යනේ ඉන්ද්‍රිය ගෝචර දෙන්නේ අපිට මේ සැලසුම් ආදාදා දුන්නේ ඊට වඩා කොච්චර ලීසි දාජිත අවකාශයේ මේ දෙකේ වෙනස දැකලා බුදුන් කියපු දේ අහලා භෞතික විද්‍යාඥයා කාල් මාක්ස් කියපුදේ ආර්ථික විශේෂඥයා දේශපාලනඥයා කියපුදේ ශූන්‍ය විදිහට බැලුවොත් තුච්ඡ විදිහට බැලුවොත් මායාකතයක් විදිහට බැලුවොත් බාලාලාපනයක් විදිහට බැලුවොත් දේශපාලනඥයෝ කැමති නැහැ. ආර්ථික විශේෂඥයා කැමති වෙන්නේ ඔච්චර මේ වටිනා සමීකරණයක් පච කියලා කියනවා දකින්න. සමාජ විද්‍යාඥයා කැමති මේ ලෝකෙට අපි මේ පාලන හදන එක නරකයි කියනවනේ. අපි ඒ දඬු පාලම් හදනවා බිලියන් කන්නවා කියනවා එයා හිතන්නේ අම්බෝ අපි හරි මේ අනුකම්පාවෙන් මනුෂයාගේ දුක නැති කරනවා. කිය අම්මාට උගේ ගෙදර තියෙන ප්‍රශ්න විසඳ ගන්න බැරුවට මූ රටේ විල්ලෝගේ පරකාසෙට නටනවා. ගෙදර කියලා වල උගේ ගෙදර ලුණු හොදි කන්න ලුණුත් නැහැ. මේ අනුන්ගේ ගෙවල් වල තියෙන සමාජ සේවාවල් කරනවා. පිස්සෝ. පිස්සු ලෝකයක්. ඌ කිවිඩි කරගන්න බැරි නිසා මේ සමාජ සේවාවල් වල තියෙන. මේ සමාජ සේවා දෙපාර්තමේන්තේට එහෙම ගිහලා මෙහෙම බණක් කිව්වොත් එහෙම අයවර තමයි. නැත්නම් දේශපාලනච්චේ ගෙදරට ගිහලා මෙහෙම බණක් කිව්වොත් එහෙම ඉවරයි. මිනිහ මරන්නේ නැහැ අතුරුදන් කරනවා. මේ මේක නෙවෙයි මේ කියන්නේ මේක පෙන්වලා දෙනවා. ඔබට ඕන නම් ඒකට කරපන්. හැබැයි ඊට සාපේක්ෂව අවකාශයක් දෙන්නේ කාර්ය ජොලි. හැබැයි මේ අවකාශය යතිදී අතර ගැටේ ගහන්නේ විඥානේ නිසා මනෝබුද්ධංගමයි මනෝසෙට්ටයි මනෝමයයි. ඇතිදී ඕනෑ කියලා කියන විඥානයක් આવොත් ඔබ මැවුම් කාර්යයක් වෙනවා. නැතිදී අවකාශය හොඳයි කියන දේ වුණොත් තමයි බුදුහාමුදුරුවෝ අදහන වෙනවා අපි කවුද? අපි කොච්චරක් බුදුන් අදහවට මම කරා පිළිපදද යන්නේ. අපි මේ ආස්තිකත්වයේ හරහා ඉන්ද්‍රිය ගෝචර ඥානයේ හරහා මේ කරලා ලබන ආඩම්බරකම් මේ ගණන්කාරකම් ඔක්කොම මරණයෙන් මේ පිට. එහාට ගෙනියන්නේ මොනවාක්ද? මොකද විඥාන දැනගත රස පිළිනවා ශුන්‍යතෝ ලෝකං අවෙක්කස්සු මච්චු රාජා මොග රාජ සදාසතු මේ ලෝකේ ශූන්‍ය විදියට බලපන් මේ විඥානයේ විසින් ආඩම්බර කරලා කේක් එක හදලා අයිසින් දාලා හදලා තියෙනවා වගේ. ගෑණියා කරන ආයිත්තම් කරලා මාලහත බැඳලා පූර්වට නැංගුවා වගේ. ආලවට්ටමක් විතරයි. ඔකේ යට ගැහුරේ මොනක්වත් ගන්න දෙයක් නැහැ. තියෙනවා ඒක ওই මහා ලොකු දෙයක් නෙවෙයි. මෙන්න මේ ආලවට්ටම තමයි අද මේ විද්‍යාවෙන් අඳහැරපෑමෙන් මේ එහෙම නැත්නම් මේ ප්‍රචාරණේ මේ ජනමාධ්‍යෙන් කරලා දෙන්න හදන්නේ. නැත්නම් ඒක විනිවිද දකින්නයි කියලා කියන්නේ දැක්කට නොදැක්ක ඊටවත්. නවුරුකෝ ලම්පාවි තණ්හාරති රංගාවිලා අද්දික වහන්න නැති වහගෙන හිටපුවා මේක ටික නාටකම ඉවරයි. ඊ කියන්නේ ඉස්සර දවසේ අතාරින් ඉස්සර දවසේ නාටිකංගන නටනකොට පිටි පැත්තට හරිච්චාම නාටකම ඉවරයි. අනිත් පැත්තට බලනකොට දැන් පේනවා නාටිකංගනාව එල්ලු වෙල්ලින් කෙලපරාණ සංගීත භාණ්ඩවල ගුදි අන්න නාටකම පේනවා. උන්ට උඩින් තමයි අපි නිෂ්ක්‍රමණය කරන්නේ. නටනට අප්පුඩි ගහන්න ගියා නම් සිද්ධාර්ථ කුමාර රාහුල්ට පස්සේ තවත් බබෙක් හම්බුනායි කියලා රෙජිස්ටර් ලා රෙජිස්ටර් වෙයි බුදු කෙනෙක් හම් වෙන්නේ නැහැ. එනනම් මේ යසෝදරා නඩුවක් දැම්ම නාටිකාංගනාවත් එක්ක ඉඳලා RNA DNA පරීක්ෂණ පවත්වන්න ඕනේ. මගේ බබා රාජකම යන්න ඕනේ රාහුලට දෙවෙනි බබාටද කියලා. ඒකට සිතාර්ථ කුමාරයා කියන්නේ ඉතිහාසයට යන කෙනෙක් නෙවෙයි. පැනලා ගිය නිසා තමයි ඉතින් ඒක මේක තේරුම් ගන්න අමාරුයි අසල්වැසියට ප්‍රේම කරන කට්ටියට. ඔව් මේ අවකාශයට ප්‍රේම කරන කෙනාට බුදුහාම කිය බලන්න බලනකොට තේනවා හැම කෙනෙක් එහෙම තමයි පණින්නේ මේක. රූප ඉක්මවන්නේ ආකාශයට සාපේක්ෂ කරන. නමුත් ආකාශයට සාපේක්ෂ රූප වෙන් කළ පෙන්වන්නේ විඥානය නම් ගේම බැංකාරයේ දෙල්ලම තියෙන විඥානය. ඒක නිසා බුදුචානන්සේ සඳහන් කරනවා විඤ්ඤාති මාත් බුදුචානන්සේක ප්‍රකාශයක් නෙවෙයි. මේ තේරවාදයට ගහන්න කරපු එකක්. මේ තේරවාදී ආගම කියලා විශාල චෛත්‍ය හදන්න හදනවා. ගොඩක් ශබ්ද කරන්න හදනවා. ගොඩක් ජනය එකතු කරලා කරන්න දෙල්ලම් කරන්න හදනවා. මොකද්ද මේ කරන්නේ? මිනිහෙකුට පොඩ්ඩක් හරි භාවනා කරන්න තියෙන විවේකේ නැති කරනවා. නිසද්ද බව නැති කරනවා. ඒකල කියනවා ඔහොම කරන්න යන්න එපා අපිත් එක්ක ඉන්නේ කියලා. ඒක බුදුරජාණන්සේ මොකද වෙන්නේ? එතකොට මොකද්ද මේ බණට නෛර්යානික සත්‍යධර්මයට මොකද? ඒ නිසා රූප ධර්මව සමතික්‍රමණය කරන්න අරූපෙට යන්න මොකද අරූපෙ නෙවෙයි නිවන කියන්නේ මේ රූප අරූප දෙකෙන් රූපෙට අද්දන මායාව තමයි විඥානය කියලා කියන්නේ. අන්නේ විඥානය තේරුම් ගත්තට පස්සේ ඒකෙන් බේරෙන්න නම් රූපේ පෙන්වන්න හදන මේ ආලවට්ටම දිහා බලලා පොට්ටෙක් වගේ හිටපන්. එයා පෙන්වන්න දෙන ආදරටා ලස්සන සංගීත අහලා බීරෙක් වගේ හිටපන්. හොඳ සුවඳ රස තියෙනවා. මූඩ මූගෙක් වගේ රස තේරෙන්නේ නැති සංගීතේ නඳුනන කෙනෙක් වගේ හිටපන්. අසාධාරණයක් වෙනවා. කොන්ද බැන්නත් කෙනෙක් වගේ රොමන කරන්නේ. පැල්ලා ගහන්න මොනවක් කරන්න බෑ. මොනවක්වත් බැන්න මලමිණියක් වගේ ලැබෙතියක්. එතෙන් ඇසීම ඇසීමට වෙන්න අතර කරපන් ඔයින් යහන්න දෙයක් නැහැ. ඔබට ඇහිච්ච ටික විතරයි. දැකීම දැකීම මට නතර කරපුවාම එහාට යන්න දෙයක් නැහැ. ඔක ආවලා බලන්න වෙන කොමිෂන් දාන්න දෙයක් නැහැ. ගන්ධ රස තේන්න ඔබට ඔය තේරෙන එකම තමයි ඔය කොමිෂමේ ඉන්න ලොක්කටත් තේරෙන්නේ. වෙන කාටවත් මේක මොකක්වත් තේරෙන්නේ නැහැ. ඒ වගේම ඔබට තියෙන ඥාණයෙන් එහා මේ ලෝකෙ මොනම එකකටවත් ඥානයක් නැහැ. මේ ඥානවන්තයෝ විසින් හදාගත්ත පශයක් තමයි මේ අධ්‍යාපනය කියන්නේ. උන් මැට්ටෝ. උන් දන්නේ රේකී ක්‍රමයට හිතන්නේ. බුදුරජාණන් වහන්සේ කිව්වා රේකී ක්‍රමයට හිතන එක පරිණාමීතාව පහත් මට්ටමක්. ත්‍රිමාන රූපෙට හිතන්න වෙනවා. 3 dimension නැත්නම් දැන් කියන 11 dimension කියලා. ඒක අධ්‍යාපනඥයන්ට තේරෙන්නේ නැහැ. ඒකට පුළුවන් ද විභාගෙ තියන්න. ඒකට පුළුවන් ද ප්‍රශ්න වලට උත්තර ලියලා මිනිහ කියනෝමයි. හොඳම අධ්‍යාපනඥයා කියලා තියෙනවා. අධ්‍යාපනය කියන එක මනින්න බැරි එකක්. ඉතින් කොහොමද මේ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න පත්‍රයට උත්තර දීලා මහිනවා කියලා කියන්නේ. මං කියන්නේ ඒක පහර දාන කියලා ඒක දිනන්න දෙන්න විසි කරනවා. දිනුරට හැරපියාන රජ කුසේ විසි කරලා දාන. එතකොට විඥානය කියලා දෙනවා දැනුම තිබුණාට මෝඩෙක් වගේ හැසිරියක් කියලා. ඉතින් ඒක ධම්මපති පොතේ ගන්නකොටම තියෙන්නේ මනෝ කුබ්බංගම ධම්ම මනෝ සිතාමනෝමය මනසාචේ පදන්නේන බහදතිවා කරෝතිවා තතෝනං සුකමං වේති ඡායාව අනකයි. හිත නරක කරන කෙරුවොත් චක්කම වහතෝ පදං. අරක පිටිපස්සේ ඇදලිනව කරත්‍ය වගේ අනේ මේ මේ දර්ශනේ දැකලා මේ ඉන දේවල් වැඩි උඩුවට ගණන් ගන්න නැතුව ඕව දෙයක් නැහැ කියලා ලාලල්ලා කියලා තිත්තේ තිත්ත මට්ටම් එහිම එහිම බව නතර කරනවා කිව්වහම ගාලල්ලා කියපුවා නිකන් විහිළුවට ගණන් ගන්නවා ගාලල්ලා කියන එක තමයි ඔය තිත්තේ තිත්ත මට්ටම් කියන්නේ දැක්කට ගානකට ගන්නෑ ඇහුනට ආයසරයක් ඇහෙන්නේ නැහැ ආයසරයක් ඇහෙන්නේ නැහැ ඉතින් ඒකට පේන්නේ මෙයාට හිතක් පපුවක් නැහැ කියලා ඇත්තනම් ආපහු ඇහි නැත්තම් ගණන් ගන්න දෙයක් නෑ අන්න එතන ඊගාට පස්සේ නම විඥානයේ එහෙම නැත්නම් මේ යමක් පේන්නේ නැති මට්ටමට ගියාට පස්සේ ඒකේ ඉන්නකොටම මණ්ඩි වහින්න පටන් ගන්නවා. මොනවත් කෙරුවොත් ආය ඇවිසෙනවා. ඒ නිසා භාවනා කියලා කියන්නේ තින්දි සික්ඛා ඒක සංඥා උපජ්ජන්ති සික්ඛා ඒක සංඥා නිරුද්ධන්ති ශික්ෂාවෙන්ම එක එකක් අයින් කරනවා ඔබ gediyeට කිරි වදින්න අරපන්. අතපත ගන්න යන්නත් ඒවා. අතපත ගන්න කියලා පොඩ්ඩක් හරි වුණොත් පිටින් නරක වෙනවා. එහෙමම තියලා පුදියගත්ත බවට පුදියන්න අරපන්. ඒකට තමයි ලොකෝම භාවනා කරන එකට කියනවා වීරිය ප්‍රඥා ගෝචර වීර්යය කියලා. තඩමන වීර්යක් නැහැ. හැබැයි මේක ගියාට හෙට උදේ පටන් ගන්නකොට බහන ආය සම්පූර්ණයෙන්ම කාමේන්දර පටන් ගන්නවා. ආය කාම සංඥා ඊට පස්සේ රූප රූප සංඥා. අන්තිමට යනකොට හැමදාම යන පාරේ හන්දියක් හන්දියක් පාසා මේ හන්දියෙන් හැරෙන්න ඕනේ මේ හන්දියෙන් හැරෙන්න ඕනේ කියලා දන්නවා වගේ. යනකොට යනකොට යනකොට මේ ගිවං කරන එක පුරුද්දට බැහැියට වෙනවා. දැන් මේ වගේ වෙලාවක උගන්නන්නේ ඉස්සල්ලාම අදහට ඒක වෙනකොට ඒක ලොකු සීලාරයක් තියෙනවා. එතකොට පොට්ටපාද සූත්‍රය විග සූත්‍රයක්. එකයි ඊගාදාස එකයි එමෙ මෙතින් දිගට යනවා. නමුත් මේක එක පරියන්කයක් ඇතුළත තමයි විනාඩි 5කින් පුරුදු කරන්න වෙනවා. පළමුරුදු කරනකොට පැයකොත් විනාඩි 5ක් ගියත් පළවෙනි එකවත් කරගන්න ආන්නේ විදිහට මේක ටෙලස්කෝප් වෙන්නේ නැත්නම් අත්දැකීම් තුළ යන්නේ. ඉතින් ඒකට කොච්චර කාලයක් මේ දේ පුහුණු කරන්න ඕනද කියන එක බුදුහාමර වග කියන්නේ ඒක කරන්න ඕනේ. බුදුහාමර මේක රස ගන්නලා දෙනවා. හඳුන්වලා දෙනවා. ආශේවනය කරන්න දීලා කියනවා ඔබ සත්පුරුෂයෙක් නම් මේක නැති වෙන ජීවන රටාවකට මේක නැති වෙන ක්‍රමයකට මේක වගා වර්ධනය කරගන්න වඩා වර්ධනය කරගන්න කියලා ඒක සාමාන්‍ය බුද්ධියට දාන්න ඕනේ. ඒක ඉතින් අර සංසාර බය තියෙන එක නා වහ වහ ඒකට ප්‍රමුඛතාවය දෙනවා මේක නිකන් part time job එකකට කරන එකන ඔය ටිකක් කල් කරනවා බෝධිලිම වගේ ටිකක් දුවනවා ආයෝරු හොල්ලොල්ලා ඉන්නවා ආය ටිකක් දුවනවා එහෙම තමයි තියෙන්නේ ඉතින් අපි අර ඉන්නේ සාසනය පුරා පස්සේ නිසා කොයි ක්‍රමයකට හරි කමන්නේ ඉදිරියට යන කෙනාට හොඳයි කියන සාදු කියන යන්න ඕන නිසා මේ එකම දේ නැවත නැවත කියවනවා ඒක නිසා තමයි ගත යුතු හරය ගත යුතු ධර්ම කොටාශය මේකෙන් උකහා ගැනීමේ ශක්තිය එක එකනට බාර දීලා අද දවසේ ධර්ම දේශනාවත් තමන් කරගෙන යන භාවනා වැඩපිළිවෙලට ධෛර්ය ශක්තිය පිණිස හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන මත කරනවා ශීල දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි මෙහිදී ධර්ම දේශනාව ඉවර වෙච්චාම පරණ පුරුදු චාරිත්‍රාක් ඇදේට ප්‍රිය ආසනයේ ඉඳගෙන අපි ධර්ම සාකච්ඡාට වෙලා ගන්නවා අදිචි දැනගත යුතු ප්‍රකාශ කළ යුතු පැහැදිලි කරගත යුතුක් තියෙනවා ඒක නැත්නම් අපි ඊත්තාවතාචාදී ගාථා සජ්ජහනා කිරීමේ ධර්ම දේශනා නිමාව සටහන් කරනවා ඒක ඉස්සලා කාට හරි කියන්න කරන්න යමක් තියෙනවා මතක් කරන්නයි කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා අවසරයි ගන්නස දැන් බරට කිව්ව ශික්ෂාව සඳහා අධ්‍යයන වෙනවා අභ්‍යාන ආරම්භයෙන් ප්‍රතිස්ථාපනය කරනවා කියපු එක දැන් භාවනාව තුළදී කරන එක ගැන පැහැදිලිව දේශනා කරා උන්වහන්සේ ඒක නිදි ජීවිතයේදී අපේ එදිනදා වැඩ කටයුතුවලදී ඒක උපයෝගී කරගන්න ආකාරය ගැන පොඩ්ඩක් ඒ කියන්නේ බරපතල දැඩි අසහනකාරී ප්‍රශ්නයක් ආවම කට්ටිය බලාපොරොත්තු වෙන තර්කානුකූල විනයානුකූල ව්‍යවස්ථානුකූල උත්තරයක් නේ. තමන් තමයි ඒකට නිසි බලධාරියා. දැක්කේ නැති කෙනෙක් වගේ ඉන්නවා. කවුරුල කියනවා මේ ඇයි ස්වාමීන් වහන්සේ නැත්තම් ඇයි මහත්තයෝ දැක්කේ නැති කියලා අනේ දැක්කේ නෝ දැක්කද? එහෙනම් මට ලියලා දෙන්න මොකද්ද වෙච්ච අසාධාරණේ කියලා. ඊට පස්සේ කියනවා පොඩ්ඩක් ඉන්න මම මේක පොඩ්ඩක් බලන්න ඕනේ. මේ විවස්ථාත් එක බලනවනේ දවස් දෙකකට පස්සේ එනවනේ. දවස් දෙකකට පස්සේ ඇවිල්ලා බලන මේ ගණන් ගන්න නැති දෙයක් ඕන නැති දෙයක් කවුරු හරි දඟනවා. විසි කරන්නේ අර කියනවා පිටිෂන් එකක් ගණන් දෙන්න ලිඛිතව දෙන්න කියලා. දවස් දෙක තුනක් කියලා ඒ වෙනතර කතා කරන කියලා සර් මං අසලා යන්නයි ඉන්නේ මම යන්නම්. ඒ වගේ රණ කේස් එක මතක නෑ දැන්. පූවෙන්නේ ඉවරයි. මේ වෙලාවම ගැතපොඩ ගහලා පැන්නනම් අපිත් අල්ල කඩා ගන්නවා. අර මොඩේ අර ආව පිටිපස්සේ දුවන්න ගිය කැලේ කඩාන ගිය හත්තු වගේ මන් දැක්කේ නෑනේ. මට ඇහුනෙත් නෑ. මට ඒක දැනුනෙත් නෑ කියලා. අපි තර්ක මනස නම් හිතලා ඇහිලා කල්පනා කරලා ඉවරයි. අපි භාවනා මනස කියනවා මේ වගේ දේවල් ලෝක වෙන්නේ නැත්තම් මේක ලෝකයක් ඇයි. ඒකෙකුට ඒක මහා ලොකු දෙයක් ඒ මනසට බුදියන්නත් බෑ කණ්ඩත් බෑ ඌ ඇවිල්ලා චෝදනා කරනවා පෙස්සල් ලියන දඟන. එයාට කියනවා හොඳයි එහෙම එකක් තියෙනවා ලිඛිතව දෙන්න. මම අපි පැනල් එකට දාලා අපි බෝඩ් එකට දාලා විවස්ථාත් එක බලලා කරන්නම් කියලා පොඩ්ඩක් පමා කරනවා. විශ් කරන්න එපා. විශ් කරපු ගමන් අර මනස සම්පූර්ණ විරුද්ධ වෙනවා. වෘත්ති සමිතියත් එක්ක කරන්න ඕනේ එහෙමයි. වෘත්ති සමිතිය වැඩ කරන්න ගියා ඒ වෙනසෙන්නේ වත් එක පැත්තෙන් බලන්න. අනේ මට ඒක තේරුනේ නෑ බලන්න මම බැලුවේ අනිත් පැත්තේ ප්‍රශ්න නිසා ඔයා දැක්ක විදිහට ඔයාගේ දෘෂ්ටි කෝණයෙන් ප්‍රශ්න ලියලා ඉදිරිපත් කරන්නකෝ කියලා අපිට තියෙනවා নানা ප්‍රකාර ක්‍රම කොමිෂන් පත් කරනවා සංශෝධන පත් කරනවා තමන්ට කරන්න ඕන තියෙන මිනිහා ගත්ත වැඩේ කරා ඒ කියන්නේ ශූන්‍යතාව පැත්තට කවුරු හරි දඟලන්න ගියානම් කිසිම වෙලාවකට පස්ස ගන්න එපා එයාට කතා කරලා කියනවා දහසකුත් අර කියන මම ඔයාගේ වැඩේට මේ තැන දෙනවා මම ආව දවසට අපොයින්ට්මන්ට් එකක් දෙනවා එන්න එයාට උත්තර මට වෙලා බලන්න ඕන නෑ නෑ නෑ මේ දැම්මෝනේ මේ ඔයා මට දඬුවම් කරන්න ඉන්න තැනක ඉන්නේ කරන්නේ මට නීති දඬෙන්න එපා. මමයි මෙතන නීති ක්‍රියාත්මක කරන ඔයා අවල් දවසට එන්න මේ ප්‍රශ්න ඇතුණයි කියලා ඔයා මට ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් දාන්න එපා. කරන්න යටයි කියන්නේ. මේක එහෙම ඉල්ලීමනේ දඬුවම. තමුසේ කවුද? එතකොට පෙනේ බුම්බන්නවා. ආයි චෝදනාවක් කරන්න මට මට කාලසටහන හදන්න බෑ. එහෙම තියෙනවනම් මට දැනෙන්න ඕනේ. මොකද මාත් හිටියා මේ වෙලාවේ. ආන්නේම කළා මේ මාසෙක අයිතිවාසිකම් රැකලා දෙන්න ඕනේ. ඒ අයිතිවාසිකම් රකින්න ඕනේ තලතුණා කෙනෙක් විදියට. ශූන්‍යතාවේ දන්න කෙනෙක් විදියට. tempat වෙන විදියට. එතකොට යාට කතා කරලා කියන වෙන්නේ මෙහෙමයි. උඹ තමයි ප්‍රශ්නේ එනකොට බොහොම ලොකුවට එනවා. ඔය දෙසරත් තුන්දරක් කොක වලට ඕක ඕනෙන් බරපතල ප්‍රශ්නයක් අහම දවස් දෙකක් බුදිය ගන්න ප්‍රශ්නෙත් එක්ක. තුන්වෙනිදා සුද්ධ වෙනකොට විසඳිලා ඉවරයි. ඉදාම නැරුවොත් රෑන් හින්ද යන්නේත් නෑ රෑ සීසේ කුණු කියලා කකා එහාට වැට්ට පෙරපෙර බෙඩ් ෂීට් එකක් පොඩි වෙනවා මල කරදරේ දවස් දෙකකට දානවා පැය 48ක් තියෙනවා දවස් දෙකක් නිදාගත්තට පස්සේ නිින්ද යනවනම් ෂුවර් ප්‍රශ්නට උත්තර එනවා නිින්ද යන්නේ නැත්තම් එන ඉතින් එන වැඩේ සීරියස් කිරිමෙල් තමයි එනද රෑ සීසේ හරන වැඩේ විසඳ එකයි තියෙන්නේ ඒකට දෙවැන්නේක් සාක්ෂි කරගන්නේ අපි සාක්ෂි කරගන්නා විතරයි ඒ දෙවැන්න කියන පදේට නටන්නේ එයා ගහන පදේ නටන්න ගත්තොත් අර මොහිනී ඇවිල්ලා ෆ්ලූට් එක ගන්නට අහනවනේ මම ගහන ගහන පදේ නටන්නද නැත්නම් ඔබ නටනද ගහන ගහන පදේට මම නටන්නද කියලා අහනවලු මොහිනී ඇවිල්ලා මම නටනද පදේට ගහනවද නැත්නම් ඔබ ගහන ගහන පදේට නටන්නද කියලා මොහිනීගේ පදේට නටන ගහන්න බැරිලු ෆ්ලූට් එක කාටවත් ඉතින් කියනවා මම ගහන ගහන පදේට නටපුවා උදේ වෙනකන් නටනවලු නටුවට පස්සේ මම දන්න බොරු කතා උදේට යනකොට වර තුනක් දෙනවා දුන්නොත් ඔය මේ ගොම්මනේ ෆ්ලූට් ගහන ඉලන්දාරියන්න මොහිනී කියන කතා ඒසොට මොහේට කියන්නේ ඔබ නටන රබදියට මම ගහන්නම් කියන්න එපා. මම ගහන ගන්න පදියට උඹ නටපන්. උඹ වරෙන් අවල් දවසට අපොයින්ට්මන්ට් එකක් දෙනවා මං. ඔයාට ඔන්නට අපොයින්ට්මන්ට් දෙන්න බෑ. මම මට එහෙනම් මොකද්ද මගේ තියෙන විදායකම්? එහෙනම් මොකද්ද මගේ තියෙන නිෂ්පලතාවය? නෑ ඔය කට්ටියට එන්න බෑ මට නිසිදාට. මම වග වෙන ඕගොල්ලෝ කියන දෙයට උත්තර දෙන්න අවල් දවසට අපොයින්ට්මන්ට් එකක් දෙනවා. ඔය අපොයින්ට්මන්ට් කතා, කොමිෂන් කතා, දේරම සූද්ද හදපු මේ ප්‍රශ්න වලට මල්ලෙන් ගහන ක්‍රම. එකක්වත් උත්තර නෑ. දැන් ඔය දේශපාලනච්චෝ කරන්නේ. මොනවාරි කියනවා මේ ජාතික කොමිසමක්පත් කරනවා මල්ලි නංගිගේ මිනිහයි එහෙල කියනවා මම විසඳන්න ඕනේ මම හොඳම රටේ දෙන්නෙක්පත් කරා ඇන්දන්න බීච් දුන්නා කරවන්නේ ගිහිරුවා මේ ඔය මොනවාරි ඊට පත්තේ ප්‍රකාශයක් කරපන් අපි ගැන ඔයව බලන්න පොඩ්ඩක් ඉඳී කියලා දැන් වෙන්නේ මොකද්ද රටේ මේ ආති ක්‍රමය හොඳ මේ දේශපාලනිකම හොඳ කියන්නේ අවුරුදු 100ක් යනවා ඊට පස්සේ ගිය හැකි මොකටද ගෑවි කියලා අපිට තේරෙන්නේ නැහැ. ඇත්තටම කොරණ මිනිහට තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැතුව ඔළුව නරක් කරගන්න තියෙක තමයි නායකයා කියන්නේ. උඩ මොනක්වත් තේරෙන්නේ නැවේ තේරෙන කට නොතේරෙන මොඩේ ගාවට ගියාම සියල්ල සැලසුම් කරලා තියෙන්නේ ඔක්කොම මේකට මේ නීතියක් තියෙනවා මේකට විවස්ථාවක් තියෙනවා මේකට කොමිෂන් එකක් කරනවා මම කොමිෂන්ට පොඩ්ඩක් කතා කරලා බලන්න. ඔය ත්‍යාග ප්‍රකාරයට කොමිෂන් කරනවා. ආ මේ විවස්ථාව පොඩ්ඩක් බලන්න. අවුරු ජොල්ලියේ ඉන්න අවුරුගේ මොකක්වත් නැහැ. ඌ තමයි උත්තම නායකයයි. නායකයෝ මොනම දෙයක්වත් දන්නේ ඒ නිසා කියනවා සාමාන්‍ය මනුස්සයගෙන් මුලින් 50ක් වැඩ අර ගන්නවා. අනෙක් 50 ඇතර පොඩ්ඩක් වැඩ ගන්නවා. අනෙක් කගේ වැඩ ගන්න. දේශපාලන ඇතුලේ 100%ක්ම බ්‍රෑන්ඩ් නිව්. ඒක සෙක්‍රටරිට කියන්නේ. කොමිෂන් එක කතා කරලා කියනවා මේ ප්‍රශ්නේ මොකද්ද? විදුලි ප්‍රශ්නේ ගන්න. මේ විදුලි වල මණ්ඩලයම තියෙනවද? පොඩ්ඩක් මේ පොඩ්ඩක් බලන්න. ඊටම ප්‍රශ්නයක්. දැන් කොමසාරිස්තුම පොඩ්ඩක් මේ බලන්න නෑ මේ වයසට මිනිස්සුනේ නිකන් ඉන්න බෑ. මිනිහක කොහෙද ඉන්නේ කියලා බලන්න කොහෙවත් නැහැ. ඌ කොහෙවත් නැහැ. දැන් ජනාධිපති කියලා මොකක්වත් දාන්න බෑ. මම මේ මේ මහින්ද රාජපක්ෂ නෙවෙයි කතා කරන්නේ. ජනාධිපති කරන්න බෑ මොකද එයා ඔක්කොම ඉන්නේ පිරිකර සේනාවක්. ඒක පිරිකර සේනාව ඒ උපාංශේ බාර දීලා. ඌ නිකන් වෙ ඉන්නවා. හොඳටම ගෙවන්න උඩට. ජේම්ස් බොන්ඩ් ෂෝස් වල ඉන්න ලොක්කා මූණ පෙන්වන්න නැතුව විධාන ගන්න එක නයිනේ. අර වැඩේ කරන්න ඕනේ. සර් මෙහෙමයි ඔය කරන්න අපිට අල්ලිත් නැහැ සෙනගත් නැහැ කොහොම බොත්තම දද කරනවා සීට් එක යට යනවා මිනිහා නැතුව සීට් එක එනවා උඩට. එච්චරයි. පිච්චර් එක බලන කට්ටිය තීන්දුව ගන්න ඕනේ ආයෙ ආට තීන්දුව හරිය ආයෙ ආතුරුදාම් වෙලා. මෙතන ඉන්න කාටවත් බෑ සීට් එක යට ගියා බලන්නත් බෑ එනවා බලන්නත් බෑ මූණ කත කර ගන්නත් බෑ එනවා බෝඩ් එකෙත් නැහැ. ඉතින් පොත්තම තද ගන්න විතරයි. සංසාර නානත් සංඥා අනුස්කාරය කියන එක ඒක පරියක භාවනාවේදී ඉතරක් පාවිච්චි කරන තත්ත්වයන් දෙනවා සම්මතනේ ඒ ජීවිතේ සතියේ නවත්තාවල එහෙනම් අසති මට්ටම වල වල නවත්තාවල පාවිච්චි කරන්න පුළුවන් ඉතින් පාවිච්චි කරනවා ඒකට මම දෙන නිදර්ශනය දැන් අක්මනේ මම දකුණ කෙටෙන එකනේ බලන්න තියෙන්නේ වම් දකුණ කෙටෙන වෙනකොට වාල්ලු කරෙත් කෙටෙනවනේ. තනියෙත් කෙටෙනවනේ. උකුලෙත්තට කෙටෙනවනේ. ඇට්ලස් කසිරුව දක්වාම කෙටි යනවනේ. ඉතින් මේකත් අරකෙම නානත්වයක්නේ. ඕකේනොන හිතවිලිත් එනවනේ. ශබ්දත් ඇහෙනවනේ. මේ ඔක්කොම තියෙද්දි අපි මේ හරියටම පය කෙටෙන එකම බලන්න පටන් අරගත්තොත් අපිට අනිත ඔක්කොම හතුරු වගේනේ වෙන්නේ. මේ අනිත් ඇඟවල කෙටෙනෙව්වා හද්ද වේදනා ඇතිවිලා එතකොට අපිට මේ නානත්ව සංඥාව මානසික කාර්යයකට ගිහිල්ලා මේක වීම හොඳයි මේක නොවීම ඊට පස්සේ බලන්න පයේ පතුලේ කෙටිල්ලත් වලයි වැලමිටේ කෙටිල්ල මේ වලලු කරේ ඔක්කොම නානත්තයි එකක් ගණන් ගන්න කෝකට ඔය ප්‍රයොරිටි දෙන්න දැන් මම වෙන දේ දන්නවා උඹ ඔය 18 දන්නේ නඩපන් අරක වේවා මේක නොවේවා මොකද අරය මෙතෙන්දකන් ගන්නේ පතුල තමයි පතුල ගන්නේ අනිත් ඒවා අයින් කිරීමට ප්‍රමුඛතාවය දෙන්නේ දුන්නට පස්සේ ඌත් දානවා අර ගොල්ලටම. මොකද උඟක් කියලා හරමින් නැති වෙලා යනවා. නැතිලා ගියාට පස්සේ වෙන කට්ටියක් තමයි උඹත් ඒකට මේටම නෑ. මොකාටවත් මයින් කරන්නේ නෑ. නානත්සන්ය කියන මොකාටවත් මයින් කරන්නේ නෑ. තමන් එතෙන් ඉඳලා ගාන බාන්නේ වැඩගත්තා. පිම්බි මැකිලෙන් වැඩගත්තා. මම දකුණු වැඩගත්තා. මොකාටවත් මයින් කරන සියල්ලටම සමායිති වාසිකම තියෙන. ඒක උඩ දැක්කත් එකයි නොදැක්කත් එකයි. දැක්කට නොදැක්කාසේ අරයා පික් කරන්න යන්නේ මෙයාට ප්‍රයොරිටි දෙන්න යන්නේ මෙයා හොඳයි කියන්නේ යන්නේ එතකොට බලන්න ගියාම අපි ගංගානංගගේ වැලියට ඔල වැලියට දෙකේ වෙනසක් නැහැ ඇත්තටම වෙනස් හැඩයෙන් ආකාරය වෙනස් නමුත් වැලි තලාවේදී බලනකොට එක වැලියට කිසිලා පේන්නේ නැහැ නානත සංඥා අමනසිකාර කියන්නේ අපි නානත සංඥා මෙනෙහි කිරීම තමයි අපි මේ තෝරනවා කියන්නේ choiceless choice එක කියලා කියන්නේ choiceless අවයනස් කියන එක තමයි නානත සංඥා අමනසිකාර. මේ ඔක්කොම මිනිස්සු ලීනෑ මිනිසයා හතුරක් මිනිසයා ඉතින් ඔක්කොම මිනිස්සුකම අමතක කරන්න එපා හතුරෙන් අහන්න ඔබ වැරදි කරාද උපෝරට එහෙනම් ඔබ මේ ව්‍යවස්ථාවේ මේ දඩුව විඳින්න ඕනේ මම හිටියත් ඒක කවුද විඳින්න ඕනේ ඒකේ ව්‍යවස්ථාව නානද සංඥා කියලා කියන්නේ ගාලල්ලා අනේ ගාලල්ලා කියන එකම තමයි නැත්නම් choiceless awareness evenly suspended attention හැම දෙයක් දිහාම කුළුල් තිරේ බලනින්නෝ තෝරන්නේ නැහැ අරක වේවා මේක වේවා නේද? ඒකට ටෙන්ෂන් නැහැ. ඒකට මේ මේ අර පොඩ්නේ සීනකොට කියන ඔක්කොටම ගෙල් කනක මුල්වැවරියම ඕනෙලු. කොරතහැක ඕක. අපිට මුල්වැවරියෙන් දුන්නේ නැහැ කියලා ඉතින් පාටියට ගියාම කතා. මුල් වාරි ගමන්නේ ගෙලිඩිය කවයි ඉතින් කොයි යවරියෙන් කෑවත් එක රසනේ. මුල්වැවරියම ඉල්ලන්න බෑ. මුල්වැවරිය ඉල්ලුවට ගණන් ගන්නත් එපා. ඒ ඉල්ලන එකට මොකක් හරි අප්සෙට් එකක් තියෙනවා. එහෙමද මුල්වැවරිය පොත්තක් දෙන්න. මේක මුල්ලාවේ කෙහෙල් ගෙඩිය පොත්තක් කපා. උඹට ඕනේ කෙහෙල් ගෙඩිය නෙවෙයි කෙහෙල් කන්න ඕනේ කප. පොත්තක් කපන් කියලා දෙන එකයි තියෙන්නේ. කියලා කියන එක මුල්ලාවේ එකක් කන්න ගන්න නෑ. ඔය කාට නෑ බරපතල කෙනෙක් කාපු එක ලෙල්ලක් උඹ කපා. ආන්නේම කරලා මේ ඔක්කොම මේ බල ගොඩලි සමතලා කරගෙන යන්න ඕනේ. ඒකට යන්න රූප සංඥාට ආවට පස්සේ සමතලා කරන්න. මනිස්ලාල දාන්නේ තුන්වෙනි දා කටුමැටි මෙට්ටි දෙමැට්ට ගහලා දෙමැට්ට උඩ තමයි මනිස් අල්ලන්නේ. කටුවැටි පුත්තියට මනිසල්ලනවා දැකලා තියෙනවා. නැත්නම් බින්නක මහලා ගානවා දැකලා තියෙනවා. නෑ බින්නක මහලා දෙයියත් හාලා තමයි ගාන්නේ. මේ එක එකක්වත් හා කොවිතක් කරන්න එකකටවත් තේරෙන්නේ නැහැ මම කියන භාෂාව. තේරෙනවද මම මේ කියන එක? ඈ? ඔතේ යන බයි ඔකොලමට ලයින් එකනේ වෙලා. කවදාකවත් බින්නකම ගෑමක් කරනවා. දෙහි නෑ දෙයියහල ඔක්කොම ප්‍රශ්නේ ගාන්නේ ගෑවට පස්සේ මට්ටම් කරනවා. මස්ටන් කරන වෙලාවේදී වලකොඩලි සමතලා වෙලා යනවා. ඉස්සෙල්ලා පළවෙනි බින්නකම කරන වෙලාවේදී ඔය වලකොඩලි විරිත්තිලා තනකොළ ටික වැටලා තියෙනවා. දෙයිය කව ආවයි පස්සේ කාන. නිසා කාපට් දාන්න යන්නේ වලවෙනි සැරේ පොල් අමුපතේ. දුවල දුවල දුවල හොඳට පාවිච්චි කරලා පස්සේ තමයි වලකොඩලි ආවට පස්සේ කාපට් එක දාන්න. අවසර සම්මත සෝනාසේ ආචාර්යගේ ධ්‍යාන වලින් ගිහිල්ලා භාවනා විස්තර කරේ. විපස්සනා භාවනා යෝගයකට මුසුසන්නා ඒකනේ අපි අනිත්‍ය පරිපස්ස විඥාන අවස්ථාවේ විදෝය සෞනාසික විද විඥාන ආරාමේශයල මනස විශ්ල කරනවා කියලා ඔබ දෙන්නේ අපේ පරයන්ගේ විශේෂයෙන්ම බුණ ඔබ දෙන්නේ. යා අනිත්‍ය පැත්තේ විඥානේදී විඥා ඉන්ද්‍රියන්ගේ තියෙන පුස්බව. ඒත් විඥානේ රජයි. විපස්සනා දෙකේ ඊට පස්සේ පේනවා විඥානය. රූපයන් සම්බන්ධයක තමයි ලෝකෙත් එක්ක කරන්න ඕනේ. දිනා ගන්න ඕනේ. රණ්ඩු කළා දිනන්න ඕනේ ඉන්ද්‍රිය බද්ධ විඥානය. ඉන්ද්‍රිය බද්ධ සැප, ආමිෂ සැප. ඒක ඊවට පස්සේ වෙන ලෝකයක් පේනවනේ. ඒක නිතරංග ජායත් වෙන විවේකයි බොහොම ජොලින් ඉන්නවා. ඒත් මේ විඥානේ තාම අයියා. තාම ඊට පස්සේ ඒකත් අනිත්‍ය බද්ධ විඥානෙත් ඇතුළේ තව මේ ඇතුළට ඇතුළට යනකොට විඥානේ දෙයක් පිළිඹු කරන්නේ නැති තේරුම් බේරුම් කරන්නේ නැති තත්ත්වයට ගියාම විඥානේ නිකන් මේ වයසට ගිහිල්ලා ගණන් ගන්න නැති තීය කෙනෙක් වෙනවා. ගෙදර වැඩ යනවා, දරුවෝ වැඩ කරනවා, මුණුබුරෝ වැඩ කරනවා, පුතා වැඩ කරනවා. ලොක්කට වේදින අනේ හොරියච්ච බල්ලෙකුට තරම් මාව සලකන්නේ මේකල මොනවා කිරුවත් මගෙන් අහන්නේ කියලා නිකන් නාකිය කොංගන තරක් එන්නේ. ඒක තමයි වේගෙන ඉන්නේ. කොහොම හරි ඒක තමයි විඥාණයට කරන්නේ. වෙන ඌ ඉන්නවා ඌට හොඳම ලොකුම ඇඳක් දීලා ඉස්සරහා තියෙන මොනම දෙයකට කන්සල් කරන්නේ මොකද 100ට කැම දෝනේ ආ කැම. බීඩි දෝනේ ආ බීඩි. ලොක්කට මොනවද දුන්නත් වැඩක් නැහැ ඇඟිලි ගහන්න දෙන්නේ නැත්නම්. ලොක්කට ඕන කරලා තියෙන්නේ මේ දරුවා මේ තීන්දුව ගන්න ගියාම මගෙන් අහලා ගත්තේ නැහැ. ළමයා ඉස්කෝලේ දාන්න ගියාම දරුවගේ දරුවා මගෙන් ඇහුවේ නැහැ. අහන්නම හොඳ නැහැ. ආන්න හොද නිකන් ආවට කියලා තිනවා අපි අර ඉස්කෝලේ බැලුවා මේ ඉස්කෝලේ තාත්තේ පොදා මේ ඉස්කෝලේ දැම්මා. හ්ම්. දුක්ක කැමති නෑ. දුක්කට ඕන වෙලා තියෙන දාන්න ඉස්සලා කිව්වනම් ඕකේ ලොක්කා ඕ ඇති කර ප්‍රින්සිපල් මං අඳුරන අපරාධය උකට දාන්න මේකට දාපන්කො මම ඩියුමක් දෙන්නකො ලොක්කට අර කැප වෙලක් හම්බුනා වගේ. කොම් කරන එකමයි කරන්නේ. මං කියන්නේ නෑ ගෙදර දොර එහෙම කරන එක හොඳයි. හැබැයි එහෙම කෙරුවේ නැත්තම් ලොක්කට පැවිදි වෙන්න හම්බෙන්නේ නැහැ. ලෝක ශිල්පෙන් කරනවා නම් කරන්න තියෙන්නේ නිකම කොන් වෙන්න වැඩේ කරගන්නවා. ඒක වෙලෙම කපා ගන්නවා. හිටියර හොදා මට මොකද ඔය ඉස්කෝලේ ගියත් කමන්නේ උඹලා බලාගන්නයි කියලා. දැන් ස්වභාවයෙන් වෙන්නේ කැපෙන එක. විඥාණයටත් ඒ වගේ කැපෙනකොට අපි කරන්නේ යාට රීබෝරින් කරලා ස්ලීව්ස් ගහලා ආයෙ එන්ජින් එක අලුත් කරලා දෙන එක නේ අපි කරන්නේ. ජෙන්ස් කියන භාවනා කරගෙන යනකොට විඥාණය කොටු වෙන්න එනවා යාගේ විනිශ්චය අහන්නේ නැහැ. නඩු නැහැ. දැන් දොස්තරගේ වටිනාකම තියෙන ලෙඩු ඉනවනන්නේ. කෙනෙක් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරනවා නම් දොස්තරගේ ඔය පුම්බන්න හම්බෙන්නේ නැහැ දොස්තරට. නඩුකාරයාට තද වෙන්නේ උසාවි අහගන්න බැරි තැන නඩුව આવොත්. ඒකට ඉන්නකම් බලා ඉන්නවා නේ නඩුකාර හම්බුනා අපේ නඩුව අහලා දෙන්නේ කියලා. ඉතින් අපි ගෙදර දොරේ නඩුව විශ්න ගන්නවා නම් උසාවි මොනව කරන්නේ? අන්තිමට විනිශ්චය කියන තේ නඩුකාර මේ වින විනිශ්චය කරන විඥානිකයන් තියෙන්නේ ඉන්න අටේ ගරු නිලයේ දෙන්න විපක්ෂ විපක්ෂ නායක දරතොර දෙන්නා හොඳම බඩියක් ගෙවනවා. හැබැයි ප්‍රාමකරුවගේ ඉන්න කන්තරු වෙලා. අතත් යන්න එන්න එපා. මට ගාන ගෙවන්නම්. ඒතර එයා ඉන්න ඕන වෙලාවක විරුද්ධ පක්ෂේ නියෝජනය කරන්න විතරක් කිසිම රාජකාරී වැඩක් දෙන්නේ. ඒ වගේ යාට යාගේ නිලේ පෙන්නලා දෙනවා. යා බසන බින්දුවටම බසනවා. හැබැයි වැඩි යනවා. අන්න ඒතකොට විඥානේ අනිදර්ශනයි ප්‍රතිස්ථාවක් නැහැ. මිනිහා දන්නවා මේ කියන පදේ අහන්නේ නැත්තම් බඩ වේලරක් ගන්නත් නැහැ. ඒ නිසා විඥානේ බහිනව පස්සේ පස්සට පස්සේ මොන විනිශ්චය කිරීමේ තීරණය කිරීමේ අයිතිය යාට දෙන්නේ නැහැ. ඒ හැම දෙයක්ම ස්මූත්ලි යනවා ඕනේ නැහැ. ඇත්තටම කියනවනම් රටකට රජ කෙනෙක් ඉන්නවා කියන කෙනේ රට්ටු පහරයි. පටන් ගන්නකොට රජෙක් හිටියේ නැහැ. පස්සේ තමයි අර මේක හොරකම් කරන හොරකම් කරන හැක්තිමත් නැති කරන එතකොට දුප්පතා කියලා කියනවා අනේ මම දුප්පත් මම දුර්වලයි මගේ දේ බලවතා ගත්ත දැන් අපි මොකද ඊට පස්සේ අපි කට්ටිය විතර රජෙක්පත් කරනවා රජාට අසීමිත බලතල දෙමු දේව තත්ත්ව දෙමු. රාජකීය විනිශ්චය විනිශ්චය කරන්න බෑ. දැන් මොකද රාජ්‍යරෝ මිනිසුන්ට දෙය තුච්ච වෙලා. දේවත්වයටපත් කරන ඉර රාජ්‍යරෝ ඊට පස්සේ දැන් මනුෂයාට මොකද වෙන්නේ? ඒතරේනවා අරාජිකත්වය හොඳයි කියලා හිතනවා. විඥානය පච කරනවා. විඥානෙ පෙන්ලා දෙන්න උඹ හැම දාන්නේ ඉන්ද්‍රිය පැත්ත කොටස විතරයි. උඹ දාන්නේ කට බඩ පුරවන පැත්ත විතරයි. නමුත් වෙන පැත්තක් තියෙනවා. උඹ ඒක දන්නෙත් නැහැ. උඹේ ශේෂ්ත්‍රය දාන්න උඹ එන්නේ එන්නේ එන්නේ ඒ කියන්නේ ලීන බවට පත් වෙන හැංගී ගන්න යනවා. එතකොට තමයි මේ පාළු ගතිය එන්නේ. මේ පාළු කිස්මන්ද එලහට රූපෝගේ රූප සංඥා නෙවෙයි රූපත් නෙවෙයි. නමුත් අවුරුදු විස්තර ගන්න තියෙන්නේ ඒ අවස්ථාවන් නම් සම්මත කරන්න ඕනේ. මේ අතාදී මේක දිහා බලන දැන් තේරුම් ගන්න ඕනේ මේක කාමේ නෙවෙයි කාම සංඥාවක් නෙවෙයි රූපත් නෙවෙයි රූප සංඥා රූප අතර තියෙන. මේ මේ මන්ටි මෙහෙම මිදෙන්න ගන්න එකත් හෙල්ලුනොත් මන්ඩිය විසිරෙනවා. මොනවා කෙරුවත් කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර මොනවාදමත් මේක ඇවිස්සෙනවා. අපිට පුළුවන් ද බකන් නිලාගෙන ඉන්න. මම බකන් නිලා ඉන්නවා කියන්නේ. ඔය නිකන් බලයි. තපස කියන්නේ බකන් නිලා නින්නවා. ඔයයි අර මේ සංගාමජී හාමුදුරුවෝ බබෙක් හම්බෙච්ච ගමන් ගෙදරින් පැනලා යනවා. ඊළ පැවිදි වෙනවා. පැවිදි වෙලා ගමේ ඉන්නේ නැතුව ඈත ගමකට ගිහිල්ලා පැවිදි වෙලා වෙලා රහත් වෙලා පාසක එනවා බුදුහාමුදුරුවෝ. පොඩි කාලෙක රහත් වෙනවා. ඉතින් ගෑනිට ආරංචි වෙනවා ඇවිල්ලා ගොයියා. ඉතින් එයා ගහක් මොනලා භාවනා කරන ගමන් ඇනියල දරුවෝ වදලා තියලා මට හදන්න තියන්නේ පිරිමිකමක් තියෙනවා දරුවෝ බලාගෙන ඉන්න ඔන්න උඹේ දරුවා කියලා. ඒකත් දානවා ඉස්සරහට. තාවුගේ ඇත්තක වහගෙන ගෑණි මගට කියලා බලනවා මියාගේ ඇද්ද කළවත් බලයිද කියලා. අනේ දරුවේ කවුවක්වත් ගෑණියවක්වත් මොනක්වත් නෝ ඇද්දක වහන්න ඕන දුකෙමුගේ තියෙන ගල්හිත කියලා දරුවත් අරගෙන ගෑණිය මීට යන බුදුහාමර ඈතින්දලා කියනවා සංගාම ජීවඹ සංගාමේ දිනුවා ආවයි කියලා සන්තෝෂුනේ නැහැ කියයි කියලා කනගාටුනේ නැහැ උපදිනු. බුදුහාමර කියෝදී ඇහුණා නම් ගෑණිට මොනවා කියයිද? හොඳ වෙලාවට ආනන්ද ආමතුරු සංගායනාවට කතා කරලා අපිට කියනවා අර පැත්තට රහස තියලා සංඝා සංගාමජී මුනි එනවයි කියලා ආඩම්බර වුණෙත් නැහැ යනවයි කියලා කනගාටු වුණෙත් නැහැ ගණන් ගත්තේ නැහැ ඉතින් ගැණුවල දිනෙම පිරිමේ හිතක තියෙන ත්‍ක්කමක් නැතිකම කිය. මුතුනා සිරුවේ දැක්කට නොදැක්කසි. ඇහුණට නෑ දරුවා අඬන්න තියෙන දොක්කල බිම දානකොට ඇහෙන්නෙත් නෑ. කිරිසොඳ වදින්න ඇති. නෑ. කරවන හිටියා ඊට පස්සේ ගෑනට තියෙනවා මියා මේකටත් උවමනම් ඉතින් කවදා හරි කිරි එලකිටියක් ගැන කටපොයි ආදරුවට බලාපොරොත්තු වෙන නැද්දකින් කියලා ඇවිල්ලා ආයෙත් අරගෙන යනවා. අරගෙන යනකොට කනගාටු වෙන්නේ නැහැ ආවයි කියලා සනගාටු වෙන්නේ නැහැ. ඒකවල බුදුරජාණන් සංගාමජී කියලා කියන්නේ මේ සංග්‍රාමයෙන් දිනුවා කියන අදහසයි. ආමුදුරන්ගේ සංගාමජී තමයි නම. ඒකවල බුදුරජාණන් කියනවා සංගාමජී උඹ සංගාමයෙන් දිනුවා. ගණන් නොගෙන ඉස්ටි මඩා. හැබැයි මුළු සිද්ධියම බුදුහාමුදුරන් පස්සේ හොඳටම දැක්කේ සංගාමී ආමතුරු. ලෝකයට වෙන්නේ නොදැක්කසේ. ලෝකයට වෙන්නේ නෑ වුණාසේ. ලෝකයට වෙන්නේ ගණන් ගත්තේ නැතුවසේ. ඉතින් ඒකට බුදුහාමුදුරන් දීලා තියෙන ටෙක්නික් එක බකන් නිලා නීටපන්. ඒක අපිට වෙන්නේ කැක්කමක් නෑ, හැංගීමක් නෑ, ජාතික ආගමක් නෑ. ඒක නිසා එහෙම කරලා හරියන්නේ බුද්ධහම රකින්නේ අපි කියලා ඉතින් කට්ටිය බාර අරගෙන බරට කතා. ආධර්ම කාර්යය තමයි මේක කන්නේ. මෙච්චර ඔක්ක කරගන්න හම්බෙන්නේ නැතුව කන්නේ වලදල්පකාරයෝ. ඒක කරන්න දෙන්නේ නැහැ මොකද ඒ සාමාන්‍ය අබෞද්ධකේ කැපෙනකොට ඊටාම ධර්ම මූල ධර්ම බෞද්ධකේ කැපෙන්නේ. අන්තිමවල මොකද අපි කිව්ව නැත්නම් ඒ අය කරනවනේ. ඒකට දැක්කම තුවා කියන එකයි දෙන්නේ. ඒක කරගන්න. අකරන්නේ හැංගීමෙන් තමයි. නමුත් නෝකින් කරන්නේ විඥානයේ බලය කනවා. එතන බුදුහාමුදුරුවෝ කිව්වේ වෙන්නේ නැහැ. ධර්මයට විලෝපණය වෙනවා. කිව්වට අහන්නේ නැහැ. අපිට එකයි කරන්න පුළුවන් වෙන්නේ Taman අරසයි මේ මම අරසයි කියන එක තමයි. ඒකට කියන්නේ බකන් නිලාන ඉන්නවා කියන්නේ. ඒකට තමයි ඔය සිවුර තියෙන්නේ. සිවුර දාගත්ත පස්සේ බකන් නිලාන ඉතියි කියලා කාටවත් මොකක් කියන්න බෑ. ඒ නොදකි කියලා අපේකට තියෙන්නේ. ආයෙ ගියාට පස්සේ ආයෙ ජීව කොකෝ අනිත් පැත්තට වන්න ඕනේ නෑනේ. ගීවේ හිටියොත් නම් කණෙන් අල්ලලා හොල්ල හොම්බයිනවා බිම. කතාද වදිනකොට මොකද්ද කිව්වේ? දීවේ. කියෝපා. ඔන්න. ගස්ලවයි. ඒ නිසා ඒකට කියනවා හිරේ කියලා. හිරයක් ගන්නවා කියන්නේ. ඒක ඉතින් අර ඒක ඉල්ලලා ගත්ත එක නිසා ඒක දෙවියුත් තියෙනවා. අනික් හිර හිර කරන්නේවනේ. මේක නෑ හිරයක් ගන්න එක නිසා මොනවා කරන්න හරි ඉල්ලගෙන කරන පරිප්පුවක් තියෙනවා. හැබැයි ඒකත් වඳින්න වටින වැඩේ කියන්නේ. ඒ ඉල්ලගෙන කරන කෑම ඒකල කරබන් ඉන්නවට අම්මා බාඩන්න වටිනවා. අඬන්න ඉන්නවට පොඩි සෙල්ලමන්නේ පොඩි පොඩි ගැටයක් නෙවෙයිනේ හිර වෙලා දේවල් ලෝක දෙකක් මැද කරන්නේ. ඒකුණ ලැබෙයි අසාධාරණ විදිහට සංඝයාට වඳිනවා. ඇත්තට කරන්නේ සංඝයා කියන ගියන් වඳින්න ඕනේ. අනේ අම්මවා බලා කරගෙන යන ෆයිට් එක ඇටියට අපිට දාන දෙන්න තියා. ඔළුව වේරගෙන ඉන්නවා ඇති. ඒ තානේ සීපතේ සලකනවා කියනකොට හුස්ම ගන්න බැරි වෙනවා මේ කොහොම මේක කරනවාද කියලා. ඒක හරි ජොලි පැත්තෙන් බලනවා ජීවිතේ. හොඳයි අපි පැය භාගයක් විතර අරගෙන තියෙනවා. ඒ නිසා මේ අපි මෙතනින් තවදුරටත් ප්‍රශ්න සාදර වෙන්නේ නැතුව එත්තවතා ചാටි ගාථා සජ්ජායනා කිරීමෙන් අපි මේ දේශනා ශ්‍රවණ සැසිවාරය સમાપ્ત කරන්න බලමු. එත්තවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා චනම්මේ සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා ධම්ම සම්පatti සිද්ධිය එත්තාවතා චනම්මේ සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධිය ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దిక යන්ත අනුමෝදිතා චරම් රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරං ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතාවන්තු ඥාතියෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතාවන්තු ඥාතියෝ ඉනං හෝ ඥාතිනං හෝතු සුඛිතා ඥාතයෝ ඉමිනා විඤ්ඤාගම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපාතපත්තිය ඉමිනා පුඤ්ඤාගම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපාතපත්තිය ඉමිනා පුඤ්ඤාගම්මේන මාමි බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිපාතපත්තිය සාදු සාදු